අපපති කුට්ටේයි සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝයි තීති කරුකටේජ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි සාරවත්යන් වහන්සේ දැන්ට අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා ඒ භික්ෂුන් වහන්සේලා අමතරා දේශනා කරපු වටිනා සූත්‍ර පුංචක් නැත්නම් පුංචි සූත්‍රයක් අපි මේ වැඩමුළුවේ ඉදිරිය තියාගත්තේ ඉතින් ඒක එදා ඒ සිවණක් පිරිසමතලා දේශනා කරනවා වගේ අපි අදත් සිහිපත් කරනවා සිහිපත් කළ බලනවා ඒ බණපදවල අද තියෙන සජීවී తত্ত্বය අපේ මේ භාවනා ජීවිතයත් එක්ක. ඒ අනුව බලනකොට මේ දවස් හතරට හතරට බෙදලා ගත්ත ඒ ධම්මපද හතර භාවනා ජීවිතයකදී නැත්තම් නිවන් දකින්න අග්‍රම වූ ධර්ම චිර රාත්‍රඥ ධර්ම බොහෝ කාලයක් බොහෝ ආර්යයන් වහන්සේලාට උදව් කරපු ධර්ම වංශඤ්ඤයි ආර්ය වංශයේ වංශේ චාරිත්‍රයක් විදිහට කුල චාරිත්‍රයක් විදිහට පැවතිච්ච ධර්ම හතරක් පෝරාණ පැරණිම ධර්ම ඒ නිසා මේවා කාලය විසින් විශාල ජන විඥාන කොටාසයක් විසින් සාදුවේ සම්මත ධර්ම හතරක් අසංකින්නානි අසංකන්න පොබ්බානි නසංකීයානි නසංකී සම්ති කියලා මේක කවදාකවත් කලවම් කරන්න බෑ. බොහෝම සරලයි, බොහෝමත්ම අහිංසකයි. ඒ ධර්මයේ සංකර කරන්න බෑ. වෙන දේවල් එක කලවම් වෙන්නේ තෙලුයි වතුරයි වගේ. ඒක යාගේ තැන අරගෙන අහිංසකව ගත කරනවා. නසංකී ඉස්සන්ති මේක ඉස්සරහට මතු බුදු වෙන බුදු සාසනයවත් කලවම් වෙන්නේ ඒ වාගේම පැරණි තිබුණු බුද්ධ ශාසන දිහා බැලලත් කියනවා මේක මෙහෙමම තමයි. මේ බුද්ධ ශාසනෙත් එහෙම තමයි. ඉතින් එතකොට කෙනෙක් අර ප්‍රතිපදාවට බැහැලා බලනකොට මේ සංකර කරගත්ත දේවල් අද විතර පැටලිච්ච යුගයක් කියාගන්න බැරි තරම්. පුදුමාකාර සංකරයි. ඉතින් මේ සංකරතා තියේදී නිරුපද්‍රිතව මේ ධම්මපද හතර යන හැටි බලනකොට කිසිම කෙනෙක් ගැඟේ හැප්පෙන්නේ නැහැ. බොහෝම හිමීර කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක එහෙමමයි ඒකයි සරුවත්‍යංශයේම දේශනා කරන්නේ අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝහි වෙන ආගමික නිකායක් කෙනෙකුටවත් එහෙම නැත්නම් මේ මේකේ වැරදි හොයන කෙනෙකුටවත් අන්‍ය ආගමිකයටවත් මේකේ වැරද්දක් හොයන්න බෑ. මොකද කිසියම් තැනක ගැටුමක් ඇති කරන්නේ නැහැ. ඉතින් ඒ අනුව බලනකොට මේ පද හතරේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සම්මා සති අද කතා කරන දෙන සම්මා සමාධි කිය. ඉතින් අභිජ්ජා ව්‍යාපාද කියන එක අපි සාමාන්‍යයෙන් හඳුල්ලා දෙන්නේ රාග සහ ද්වේෂකය. හැබැයි රාගයේ උග්‍රම රාගය මේ කතා කරන්නේ. දැඩි බද්ධ රාගයක්. ව්‍යාපාදය බද්ධ වෛරයක්. ඉතින් ඒ වගේ අයින් වෙන එක. එහෙම නැත්නම් ඒවා කාමයේ සහ නැත්නම් රාගය සහ ද්වේෂ වර්ධනය කරන එක නෙවෙයි මේ පද හතර දැනගෙන පළවෙනිම සංසාරේ බැඳෙන කාරණාව තමයි මේ අවිද්‍යාව අවිජ්ජාව එහෙම නැත්නම් මේකෙන් දැඩි ලෝභය ඊගාවට ද්වේෂය ඒ රාගයයි ද්වේෂයයි අතර සාමාන්‍ය ලෝකයාගේ තියෙන කළු සුදු වෙනසක් නමුත් ඒ දෙන කිසිම වෙනසක් නැහැ රාගයේ තියෙන හැමතැනම ද්වේෂයේ තියෙනවා. ද්වේෂයේ තියෙන හැමතැනම රාගයේ තියෙනවා. එකම කාසිය දෙපැත්ත වගේ. ඒ දෙන්නා මාරු වෙන මාරුවිල්ල කොච්චරද කියනවනම් හිතා ගන්න බැරි තරම් බොහොම සූක්ෂම මාරුවක් තියෙන්නේ. කාම රාග, භව රාග යනකම් රාගය නිසා විභව රාගය කියනකොට රාගයේ ද්වේෂයක් බවටපත් වෙලා ඉවරයි. මේ රාග නාමාත්‍රකාව කතා කරන්නේ. දෘඥාන්සේ දේශනා කරනවා රාගයේ තුන් ආකාරයි කාම රාග, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හාව ඉතින් අපි දන්නවා අපේ ඉඳුරම් පිනවීම සඳහා දවල් මිගිල් රෑ ඩැනියෙල් සෙල්ලමක් නේ අපි කරන්නේ. කොහොම හරි අරයට නැතුණා කන්න මගේ ඉඳුරම් පිනවන්න රහසිගත හෝ එලිපිට වැඩ. ඊට පස්සේ අපේ අයගේ ඉඳුරම් පිනවන්න යනවා. අපේ පවුලේ අය, අපේ ගමේ අය, අපේ නගරයේ අය, අපේ බුද්ධ ආගමේ අය, අපේ ජාතිය කියලා පතුරවන. ඉතින් එතකම්ම මේක ආසාවේ තමයි යන්නේ. නැත්නම් තණ්හා. ඊට පස්සේ ඒවා බැරි වෙනකොට කන්‍යම් මරණ්‍යම් තමයි. ආය කතා දෙයක් නැහැ. අරෝගේ බෙල්ල කනවා. උගුරු දන්නම කනවා. එතකොට රාගෙම ද්වේෂයක් බාටපත් වෙලා. ඉතින් මෙතන තමයි මානසික රෝග හැදෙන තැන. මේ රාගයමයි ද්වේෂයටපත් වෙන්නේ. දෙකට නම් දෙකට පෙනී හිටියට දෙන්නම එක වැඩේ තමයි කරන්නේ. අපිට වද දෙන එක තමයි කරන්නේ. ඉතින් අර පොතේ නම් තියෙනවා රාගයේ තියෙන පාටෙන් නෙමෙයි ද්වේෂය පෙන්වන්නේ දෙක දෙකක් කියලා. වැඩේ දිටන් දෙන්නම එකටමයි වැඩ කරන්නේ. මේ දෙන්න වැඩ කරනකොට අනිවාර්යයෙන්ම මෝහය වේදිකා සැරසිලි ටික කරලා දෙනවා මේ නාටකවල. ඉතින් මෙතන ඒ මෝහය දුරලීමේ කෘත්‍ය පෙන්නවා සම්මා සති සහ සම්මා සමාධි වශයෙන්. එතකොට යාට පේනවා එහෙම නැත්නම් මේ සම්මා සතියට සම්මා සමාධියට ගියාම පේනවා මම මේ වේදිකාවට ගියාට පස්සේ මට මොකද වෙන්නේ කියලා. මේ අහිංසකව පැත්තකටලා හිටපු මම මේ සෙනගක් ඉදිරියට ගියාම ජන විඥාණයට ගියාම හබේට ගියාම තලයට ගියාම මොකද්දෝ ආරූඩයක් එනවා. ඇවිල්ලා නිකන් පිස්සු නටනවා. නිකන් හරියට වේදිකා සැරසිලි ඇඳගෙන අංග සංස්කරණය කරගෙන මේ එක එක නෑ එක එක නටන. ඉතින් බලන මිනිහා දන්න පැහැදිලිව මෙතන කරන්නේ නාටකමක් කියලා. ඒ වුණාට තෑගි දෙනවා හොඳට නැටුවයි කියනවා තාත්වික රංගනේ කෙරුවයි කියලා තෑගිත් දෙනවා. කෝකටද පිස්සු කියලා තේරෙන්නේ නෑ. මේ නටන එකත් ඇඳලා ඉන්නේ. බලන එකත් දන්නවා. මේ වේදිකාව නටන නාටකමක් කියලා ජීවබල්ලා අඬනවා සතුටු වෙනවා විසිල් ගහනවා හොඳම නාටකම කියලා තාත්විකවම තෑගි දෙනවා තාත්විකයි කියලා කියන අන්තිම පචේනේ මේ රංගපාන නාටකමක මොන තාත්විකත්වයක්ද ඉතින් මේ නාටකම තමයි ජන විඥානය කියන්නේ මේ ඝණයා කියලා කියන්නේ කුලයා කියලා කියන්නේ එතන තමයි ඒකෙන් අයින් වෙලා හිතනද දිකලා වුණා විවේක වුණා අරණ්‍යකට ගියා සීනාසනයකට ගියා රුක්ක මූලගත වෙච්චාම වෙන වෙන මිනිසෙක්. හරිම අහිංසකයි ඕන කෙනෙක් අහිංසක මේ අසරණ වුණාට පස්සේ. ඉතින් ওই දෙක වෙන්න තමයි අපි මේ වැඩමුළු සංවිධානය කරන්නේ. <clears throat> තමන්ගේ කුලයා කෙරෙන් වෙන්ව, ඝනයා කෙරෙන් වෙන්ව උදිකලා වෙන්න, අරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න. එතන නිකන් නිදර්ශනයකට කියනවා හොඳටම සිගරට් බොන්න කැමති කෙනෙක් කියන්නේ බේරන්න බෑ. ටිකටම සිගරට් බොනවා. ඉතියාට කියනවා පුළුවන් නම් ලයිට් නිවලා කාමරේ සිගරට් බොන්න කියලා එපා වෙනවා. සිගරට් ටිකක් දුන් යන්න ඕනේ කෙල්ලෝ ඉස්සරහා. ඒකෝට තමයි ගන්නකොට එක සිගරට් දුමකින් වලලු 500 අරින්න පුළුවන්. ඒක කරනකන් සිංහ සෙයියාවක් තියෙන. සිගරට් එක බොන්න ගන්න කඩුවල ඉඳගෙන බොන්න බෑ. වැඩ නැහැ නේ කවුරක්වත් නැහැ නේ මේ විභූෂණේ බලන්න. අපි මේ නටන නාඩගම මරණයට ගිහිල්ලා අනිත් පැත්ත හැරලා බලනකොට පේනවා අනේ නටපු තොইলකුත් නැහැ බෙරේ වලුවකුත් නැහැ හවම් පට්ට ගහිලා අනුම් පිනවන්න ගිහිටා මේ සම්මා සතිය සම්මා සමාධිය එනකොට තේරෙනවා මේ කවුරු නටවන්න කවුරු නලවන්නද මේ කවුරු පිනවන්නද මේකම තමයි අම්මලා අපච්චිලත් කෙරුවේ අත්තල මුත්තලත් කෙරුවේ දත්තල පනස්සලත් කෙරුවේ කිරිකැමුත්තත් කෙරුවේ අපිත් එච්චර තමයි නමුත් මේ සතිය ඉස්සරහට එනකොට පුදුමාකාර දර්ශනයක් වෙන මේ තාම නටද්දි හැබැයි මේක තේරෙන්නේ. තාම වේදිකාවේ ඉඳදී තාම අනුන් නටවන්න හදද්දී පේන්න පටන් ගන්න මේ කවුරු සනසන්න කවුරු පිනවන්න නටන්න නැටිල්ලක්ද කියලා. ඉතින් ඒක නිසා මේ සතියෙන් ගත කරන කෙනාට තමන් අංග සංස්කරණය කරලා වේදිකාවේ රංගනය කරනකොටත් පේනවා. ඒ වගේම නිකන් හුදකලා වෙච්චහමත් පේනවා. නිකන් උදාහරණයක් ගත්තොත් ඔය කට්ටිය බැලන්ස් තියන පෙනේ ඔය රිලව් ඔය එන වාහන වල කණ්ණාඩි අල්ලගෙන අර එහා පැත්තේ ඉන්න රිලව අල්ලන්න හදනවා. විරිටනවා, කොනිටනවා, හෙන්න වැඩ. ඉතින් එහා පැත්තේ ඉන්න රිලවත් ඒකට කොනිටනවා. ඌත් විරිටනවා. ඒකට මේ පැත්තේ ඉන්න රිලවට වල්ලිගේ කාගෙන මැරෙන්න හිතනවා. මේ එහා පැත්තේ ඉන්න එකා මට මට විරිටනවා අය. ඉතින් පෘතජ්ජනියත් ඔච්චරම තමයි කරන්නේ. Taman හදාගත්ත ගෙදර, Taman හදාගත්ත නෑදෑයෙත් එක්ක, Taman හදාගත්ත ප්‍රතිබිම්බෙත් එක්ක රණ්ඩු කරනවා. හුදෙකලා වෙච්චා මොකක්වත් නැහැ. කොයකත් අර එහා පැත්තේ පේන රූපේ නැහැ. ජීවිතවල වෙන රණ්ඩු කරන දෙයක්වත් නැහැ, නිවන්න කෙනෙකුත් නැහැ. දැන් මේ දවස් ටිකේ කට්ටියට ටෙලිෆෝන් කරගන්න නැහැ, පත්තරේ බලන්න නැහැ, ටෙලිවිෂන් බලන්න නැහැ. ඒක නිසා අල්ලි අප්සෙට් එකේ ඉන්නේ දැන් හෙට හැන්දෑවේ ගියාලා කොයි වෙලාවෙ අර පරණ පත්තර ටික බලන්දෝ. අර ගෙදර අයට ගිහිල්ලා මේ ගෙනාවු මේ ධ්‍යාන අභිඥා ටික පෙන්නන්දෝ. ඉතින් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. යහම්දුරුන්ට එහෙම එහෙම කන්නේ නැහැ. ඒගොල්ලෝ පෙන්නන්න කෙනෙක් නැහැ නේ ඒ නිසා වැඩි නටන්න යන්නේ කෙසේ නමුත් මේක සතියට අහු වෙනකොට මම මේ රිලෙවේ මම මේ කණ්ණාඩිය බලන්න මම මේ හැප්පෙන්න හදන්නේ මගේම ප්‍රතිබිම්බය කියලා ඌ දන්නවනම් කොහොම හිටියද කියලා හිතන්න මම මේ මගේම ප්‍රතිබිම්බයත් එක්කයි නටන්නේ කියලා දන්නවනම් කොහොම හිටියද කියලා ඉතින් ඒ පැරණි කතාවක් කියනවා ගැමියෙකුට කුඹුර කොට කොට ඉඳද්දී හම්නාලු ආදාසයක් දුරට මැදිච්ච ගලක් ඒකේ බලනකොට මිනිහාගේ මේ ඡායාව පේන තරල්ලු. මිනිහා ඒක හොතලා බලනකොට අප්පච්චිගේ මූණමලු පේන්නේ. තමගේ තාත්තගේ මූණ අප්පච්චිගේ මූණ පේනචි මිනිහා මේක හොඳට හොදලා නීරෝඩ තියලා නාලා හැන්දෑවේ ගිහිල්ලා බුදියා ගන්න ඉස්සෙල්ලා මේක දිහා බල්ලා අනේ අපේ අප්පච්චිගේ රූපෙමයි පේන්න තියෙන්නේ කියලා අරකට බොහොම ස්තුති කළා කොට්ටයට තියලා බුදියා ගත්තලු. හැමදාම බුදියා ගන්නකොට මේ මිනිස්සයා අප්පච්චිගේ රූපේ බලනවලු. ගෑණි දැක්කලු බුදියන් ඉස්සර මේක අඹරනවා මොනවද කියලා හොරෙන් ඇරලා බලනකොට හොර ගෑණියගේ මූණක් පේනවලු. ආ වැඩේ හරි මූ මේක තමයි මේ මයිත් එක්ක කසාදෙත් කෑවට මේකේ තමයි බලන්නේ කියලා දැන් හෙන ගෙදර මේ මනසල් ලුණු දාන්නෙත් නැතිලු හොදි එපා වායට හොදි බෙදනවා වගේ අතරින්ලා මෙතෙන්ද හොදි හැඳ බෙදනකොට ඇඟෙත් එක්ක වැක්කෙනවලු. මිනිහා බැලුවලු මොකද්ද මේ වෙන්න හදන්නේ කියලා ටික දවසක් යනකොට දෙන්න විරසක වෙලා දෙන්න නඩු අරගෙන ගියාලු ග්‍රාම සේවකයා. ග්‍රාම සේවකනේ ආරච්චලගා. මොකද බලවු කියලා. මේමයි මේ මිනිහා බලන්න ඔබතුමාටත් වැඩි වැඩ නිකරන්න මේ වැයික්කිය මිඳගෙන වෙන ගෑණියෙක්ගේ මූණ බල බල තමයි බුදියන්නේ. අපි මේ බොරුවට දීගේ කරනවා මං කැමති නැහැ දීගේ කන්න. ඊට පස්සේ මිනිහා කිව්වලු අනේ ආරච්චි මහත්තයෝ බොරුව මේ අපේ මෑති අප්පච්චිගේ මූණක් හම්බුනා මට මං ඒක දිහා බලන්නේ කියලා ඉතින් කෝදීපේ මේකට කියලා බලනකොට මේක අපේ අපච්චිගේ මුණ කෝරළේ මහත්තයේ කුන්ද පේනවද වලපීතේද තොපිට මේක වැඩක් නැහැ. තොපි පළවෙනි පැත්තකට දික්කසාද වෙන්න දෙයක් නැහැ කියලා එයා කොට්ටයට තියාගත්තා. ඉතින් මැණිකේ බැලුවලු ආරච්චලගේ හැමදාම මෙයා බලාගෙන පුතියන්ට හදනකොට අරක දිහා බලාගෙන අප්පච්චිට වඳිනවලු කෝරළේ මහත්තයාට. මැණිකේ හොරෙන් ගිහිල්ලා බලනකොට වැඩේ හරි. හොර ගෑණියගේ මුණක් තියෙනවා. දැන් ඊට පස්සේ කෝරළේ මහත්තයා ගාවෙන් රටේ මහත්තයා ගාවට ගියලු දිග්ගටම ඉහළට ගියලු මේ පේන්නේ Tamange රූප කියලා දන්නේ නැති නිසා. මේක ආදාසෙන් කරන්නේ Tamange මූණ පේන. ඉතින් අර හොරෙන් බලනකොට පේන්නේ බලන්නේ මේ හොර ගෑණියක් තියාගෙන ඉනවා කියලා හිතාගෙන හොර ගෑණියක් පේනවා. අපච්චි කියලා හරි බලද්දී අපච්චි වගේ පේනවා. ඉතින් මේ නාඩගම සතියෙන් පේන්න හැදෙන දවසේ පොඩ්ඩක් හිතන්න. දැන් මේ පේන්නේ මගේම රූපේ මම මේ මිනිහට ගැහොර ගෑණියක් ඉන්නවා කියලා බැලුවොත් ඒ රූපේ හොර ගෑණිකේ රූපේ වෙනවා. වඳුර බලනකොට රිලව බලනකොට පේන්නේ එහා පැත්තේ රිලෙවෙක් ඉන්නවා. ඒම කොයිද මේ වැයික්කේ මම තමයි ලොක්කා කියලා ඌ ඌත් එක්ක හැප්පෙනවා. ඔය ගේ කුරුල්ලෝ පරණ තිබුණු ওই නෙස්ටමෝල්ටින් එකක් එහෙම උඩ වහපුවාම අර මේකේ පැතලි මූඩියේ ගේ කුරුල්ලේ පේනවා. වැඩිම කොටනවා. කොටනවා කොහේ හරි ගිහලා වියටයක් කාලා ඇවිල්ලා අර හොටේ ගෙවෙනකම් කොටනවා. මොකද ඒ පේන තෙක් මානේ ගේ කිරිල්ල ඉන්නවා. ගේ කිරිල්ලියෙම දැක්කොත් මේක අලුත් ලව් අෆෙයක් අපටන් ගන්නවා. එතකොට අපේ දීගේ කැඩෙනවා. ඕකම තමයි පුත්තජනය කියන්නේ. ඉතින් මේක සතියට අහුවෙන වෙලාව මේ මම රණ්ඩු කරන්නේ මගේ කර්ම ශක්තියත් එක්කයි. මම මේ රණ්ඩු කරන්නේ මගේ ඇබ්බැහි ටිකත් එක්කයි. මම මේ රණ්ඩු කරන්නේ මගේ රුචි අරුචිකන් ටිකත් එක්කයි. ඉතින් ඒකට අපි ආණ්ඩුවට බයිනවා, වැස්සට බයිනවා, අල්ලපු ගෙදරට බයිනවා, කර්මයට බයිනවා මොනවා කෙරුවත් මේ හැප්පෙන්නේ Taman එක්කමයි අතීත අනාගත චේතනත් එක්කයි මේ හැප්පෙන්නේ කියලා දැනගත්ත දවසේ මොන්න තරම් වෙනසක් වෙයිද ඒ මනුස්සයාගේ චින්තනේ ඒ මනුස්සයාගේ දේශපාලනේ ඒ මනුස්සයාගේ ආර්ථිකේ ඒ මනුස්සයාගේ සමාජ තත්ත්වේ ඒක බුදුරජාණන් වහන්සේ කරන දෙයක් නෙවෙයි සතියෙන් බලන්න බලන්න Taman දිහා මේ බලන්න මම මේ හැප්පෙන්නේ මගේම තකතිරුකමත් එක්කයි මම මේ හැප්පෙන්නේ මගේම තණ්හාවත් එක්කයි මම මේ හැප්පෙන්නේ මගේම ද්වේෂයකයි කියලා කරවම දාකවත් කෙනෙක් පිළිගන්න කැමති නැහැ. එයා කියන්නේ මයි ළඟ එහෙම තණ්හාවක් ඇත්තෙත් නැහැ. මයි ළඟ ද්වේෂයක් ඇත්තෙත් නැහැ. මම මෙච්චර නරක මිනිහෙක්ද? මම කොච්චර දන් දෙන කෙනෙක්ද? මම කොච්චර මෛත්‍රී භාවනා කරන කෙනෙක්ද? එහෙම මයි ළඟ නැහැ. මේ අල්ලපු gedරි එකී තමයි මේ තේරම කරන්නේ. මෙච්චර අහිංසක මට හුණියම් කරනවා. මට යන එනකොට අනුම්පත කියනවා. ඉතින් ගෙදර මිනිහට කියනවා මරපිය අන්නර කියලාගෙන ඒකයි තමයි මේ සේරම කරන්න කියලා. ඉතින් මේ කචල් එක විතරයි තියෙන්නේ වෙන මොකක්වත් නැහැ. ඔය අල්ලපු ගෙන මිනිසුන්ට අපි ගැන බලවලා ඉන්න වෙලාවක් නැහැ. උන් මේ වෙන වැඩක්. ඉතින් මට හිතුණා මෙන්න මේ සෙල්ලම සතිය වඩන කෙනාට වැටහෙන තැන මේ සම්මා සතියයි සම්මා සමාධියයි කතාවේ මේ නාටකම පේන්න පටන් ගන්න සම්මා සති මට්ටමට යන්න ඕනේ නැහැ. සම්මා සමාධි මට්ටමට යන්න ඕන කමක් නැහැ. ඉස්සරලාම මේ පුංචි සතිය එහෙම නැත්නම් මේ සති මාත්‍රාව වැඩිගෙන යනකොට එහෙම නැත්නම් අපි ඊයේ කියපු විදිහට එක පියවරක් අඩිය තියෙනකොට පියවර තියෙන බව දන්නවා. ඉඳගෙන නෙවෙයි කියලා දන්නවා සතිය කියලා අපි කියනවා. පියවර දෙක තුනක් තියන්න පුළුවන් වෙනවා දැන් මෙයා සතිය බව දන්න නිසා. එතකොට එන්නේ එන්නේ යාට තේරෙනවා පියවර 2 3 4 5. එතකොට ওই පියවර ගාන වැඩෙනකොට පළවෙනි පියවරේදී දෙවෙනි පියවරේදී මට මේ සතිය තමයි මේ තියෙන්නේ කියලා තේරෙන්නා වාගේ පියවර ගාන වැඩි වෙනකොට මේක පුදුම කසකැවීමක් කසකැවෙනවා. Java කැවෙනවා. තුරණයකට ලක් වෙනවා. එතකොට මේ යෝගාවචරගේ හිත හරියට රත් වෙච්ච පිහියකින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන බහිනවා වෙන නොදැනිච්ච පුදුම විස්තර පේන්න පටන් ගන්නවා. තියෙන පයේ මේ ඔසෝන හැටි අර ඊයේ කිව්ව විදිහට මේ උලන් කපාගෙන කකුල ඉස්සරහට යන හැටි, තබන හැටි ඒකට බාහිර ලෝකේ එහෙන ගැහුවත් ගාණක් නැහැ. අර එක දිගට සතිය පවතිනකොට ආනපාන දැම්මත් එච්චරයි. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම දැම්මත් එච්චරයි. පළවෙනි සැරේ පළවෙනි පිම්බීම හැකිලිම පළවෙනි ආස්වාස් ප්‍රස්වාසයේ බලනකම් අපි දන්න ඕන දැන් නම් සතිය අරමුණට ගියා දැන් මම බලන්නේ හවල් අරමුණ කියලා තේරෙනවා. ඒක නිකන් අවුලව ගන්නවයි කියලා අපි කියන්නේ. අවුලවගෙන ඒක දිගේම යනකොට මේ ආස්වාද ප්‍රසආසයේ මේ පිම්බීම හැකිලිම කොයි එක හෝ තමන් බලන එකේ පුදුමාකාර විස්තර වගේක් පේනවා. සමහරට උස්ම දෙක තුන ගන්නකොට ගැඹුරු සමාධියකට යනවා. විශේෂයෙන්ම දිගට යන රිට්‍රීට් වල දිගට යන වැඩමුළු වල ඒක වෙනවා. දවස් 4 5 එක දිගට භාවනා කරනකොට ඔය ඉස්සර විනාඩි 40ක් 50ක් ගිහිල්ලා එන සමාධිය හුස්මට හිත දානකොටම හුස්ම රැලි දෙක තුන බලනකොටම යනවා. ඒ කියන්නේ අර සතියේ ප්‍රවර්ධනය කියලා අපි ඒකට කියනවා. ඒකට කියන අඛණ්ඩ සතිය කියලාත් කියනවා. එහෙම නැත්නම් කියනවා සතිය ප්‍රතිෂ්ඨාව ලැබලා සතිපට්ඨානය ලැබෙන වෙලාව කියලා. එහෙම නැත්නම් වේපුල්ල සතිය කියලා කියනවා. ඒක මේ වැඩේ දිගට කරගෙන යනකොට ලැබෙන පරිචය. එහෙම නැත්නම් ගැම්ම. ත්වරණේ ලැබෙන්නේ. ඕනම ශිල්පයක් කරන කෙනාට ඒක තේරෙනවා. ශිල්ප පටන් අරගෙන කරනකොට අර මුල් මුල් වගේ එච්චර ගොඩක් වැඩ කරන්න ඕනේ හැරනකොටම අතට ආයුධය ගන්නකොටම අත හොඳට සුකනම් මේ වෙලා ආයුධය හසුරව ගන්න පුළුවන් වෙනවා. පටන් ගන්නකොට ඒක නැහැ. අන්න මේ වෙලාවේදී මේ සතියේ පැවැත්ම කියලා කියන්නේ සමාධිය බවට පත් වෙනවා. ඉතින් අන්න මේ දෙක සතිය දිගට යාගෙන යනකොට මේ සමාධිය ඇවිල්ලා උකුළු මුකුළු පානවා. ඉඟි බිඟි පානවා. දැන් හරි මගේ වෙලාව හරි මම දැන් ගෙට එන්නද කියලා. ඒක හරියට මේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු වෙන්න වාගේ මේ දෙන්න අතර අමුතු සම්බන්ධතාවය තියෙන එක හරීම මිහිරි ස්ථානයක්. මේ සතිය වැඩ කරන කෙනාට සමාධියේ මූලික ලක්ෂණ පෙන්නන වෙලාවේ අපි කියනවා නිකන් කෙල්ල ඇහැදෙන වෙලාව කියලා කියන්නේ. කෙල්ලෙකුට ඇහැ ගහනකොට කෙල්ලත් ඇහැදෙනවා. පස්සට ගිහලා බහ දෙනවා. කොහොම ඊට පස්සේ චොක්ලට් දෙනවා ඊට පස්සේ ලේන්සු දෙනවා වැඩ ගොඩාක් කතා දිනවා මට මේ දන්න දෙයක් නෙවෙයි මම මේ කියන්නේ මම අහලා තියෙන එකක් කෙසේ නමුත් මේ විදියට මේ අරමුණත් එක දිගට යනකොට සතිය වැඩෙනකොට සමාධියේ උකුළු මුකුළු පාන හැටි ඉඟි බිඟි පාන හැටි හරීම ලස්සනට අපේ පරිසම්බිදා මාර්ගයේ තේරෙල සඳහන් වෙලා තියෙනවා අපි අපවත් වෙච්ච ලොකු ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේ පරිසම්බිදා මාර්ගය පිළිබඳව මෑත කාලේ හිටපු හොඳම දක්ෂම ගුරුවරයා ඒක හුදුවට පෙරලා පෙරලා බලලා තියෙනවා. ඒකෙදී කොටසක් අරගෙන ඒක අපේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ තමයි මම ඉස්සෙල්ලාම කියුවේ. ඒකට මම ගිහියෙක් මම හිතුවේ නිල්ලඹ. ඒක කියවනකොට මට තේරෙනවා ඉතාමත් විදුහුරු ක්‍රමයක් මේකේ තියෙන්නේ. මේ සතිය වැඩනකොට ඒ සමාධිය ගෙවදින හැටි. බලහන් යනකොට ඒක ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගේ සොයා ගැනීමක් නෙවෙයි. පටිසම්භිදා මාර්ගයේ තිබුණ එක උද්දෘත කරලා අරන් තියෙනවා. හැබැයි ඒ ටිකවත් කරන්ඩ ඒ යුගයේ වෙන ආචාර්ය කෙනෙක් හිටියේ නැහැ. ඊටාමත්ම වැදගත් තැනක් ඒක. ඉතින් ඒක නිසා මට හිතුණා මේ සම්මා සතිය සම්මා සමාධිය නෙවෙයි මේ කතා කරන්නේ යාන්තම් සතිය. සති මාත්‍රය සමාධියේ උපචාර සමාධිය. අර්පණා කියන ධානා මට්ටමට ඇවිල්ලත් නැහැ. රූප ධානත් නෙවෙයි අරූප ධානත් නෙවෙයි සමාධියට මේ කියන්නේ හිත ඒකෝදි භාවයටපත් වෙනකොට හිත ඒකාග්‍ර භාවයටපත් වෙනකොට මේ පෙළ ගැහෙන හැටි යාන්තම් මේ නිතරම නන්නත්තර වෙන හිත පිස්සු අඳුරෙක් වගේ නටන හිත කීකරු වෙන හැටි අන්නේ කීකරු වෙනකොට සතිය ඒකට අනුග්‍රහ දෙන හැටි හරිම ලස්සනයි ඉතිකෙදි කාරණා හයක් තියෙනවා පරිපන්ත ධර්ම වශයෙන් තියෙන තිත්ත අයින් වෙනවා අපුල ගති අයින් වෙනවා පැංගිරි ගතිය අයින් වෙනවා. කහට ගතිය අයින් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔය ඉස්සලා කියපු අ비ජ්ජා ව්‍යාපාද දෙක අයින් වෙන හැටි ඒකේ පෙන්නනවා. පළවෙනිම දෙක, ඒ කියන්නේ සතිය සහ සමාධිය දෙක සමාන්තර වෙන වෙලාව. ඒක දිශාගත වෙනවලට පළවෙනිම පෙන්නන්නේ හිත අතීත අනාගත අරමුණු ඇසුරු කිරීම අඩු වෙන්න පටන් අරගන්න. යෝගාවචරයට තේරෙනවා දැන් මගේ හිතේ තියෙන අතීතය කියලා. ඒකේ තරහෙන් නෙවෙයි දැනගන්නේ. හිතමනාපෙන් නෙවෙයි දැනගන්නේ. පශ්චාත්තාපෙන් නෙවෙයි ආ කාරණා සහිතව දැනගන්නවා අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං සමාධිස්ස පරිපන්තෝ යම් වෙලාවක මගේ හිත අතීතෙට ගියා නම් අතීතය අනුධාවනය කරා නම් වික්ෂෝපයක් මගේ හිතට එනවා මගේ හිත පශ්චාත්තාප වෙනවා සමාධිස්ස පරිපන්තෝ එතකොට සමාධිය නැහැ යම් වෙලාවක මගේ හිත අතීතෙට ගියේ නැත්තම් අතීතයට යෑම නිසා ඇතිවෙනා වූ මේ වික්ෂෝපේ නැත්තම් සමාධිය වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා යෝගාවචරය මේ සතිය වඩ아가න යන යෝගාවචරය සාම කියන්නේ අපි කියන සති මාත්‍රේ වඩ아가න යන යෝගාවචරයට පේනවා දැම්මගේ හිත තියෙන අතීතේ මම මෙතෙක් කල්ලි අතීතයට හිත යනකොටම ඉසගසා දාගෙන බබුවට ගහගෙන අඬාගෙන මැරිගෙන කෑ ගැහුවා. දැන් නෑ දැන් මේක දිහා බලනවා අතීතයට යනවත් එක්කම හිතේ පසුතැවිලි ගතියක් එනවා. ධර්මතාවයක් ඒක කාට වුණත් වෙන එකක්. ඒ පශ්චාත්තාවයත් එක්කම මගේ හිත සමාධිය කැඩලා යනවා. ඒ කියන්නේ සමාධියට තියෙන අවස්ථාව නැති වෙන නිසා යා අතීතයට යනවා කියලා අමනාප කර ගන්නා විනෝට අතීතේ නැනත් එකම පශ්චාත්තාපයක් වෙනවා පශ්චාත්තාපයත් එනවත් එකම සමාධිය නැති වෙනවා කියන කාරණා දෙක දැක ගන්න. මේක ගැඹුරු සමාධිය. ආ වැරතුණක්. ගැඹුරු සත්‍යයක්. යම් වෙලාවක මගේ හිතේ තියෙන අතීතය දැන් සතිය කියලා කියන්නේ අපි වරණගනෝට කියන්නේ වර්තමානයේ හිත පවත්නවා. එළඹ සිටි සිහිය කියනනේ. එතකොට අතීතයට ගියායි කියලා කියන්නේ සතිය කැඩිලා සමාධියක් නැති වෙලා පශ්චාත්තාප වෙන එකනේ. එතකොට දන්නවනේ අරමුණ මේ වර්තමාන වශයෙන් තියෙන අරමුණක් නෙවෙයි කියලා. මෙන්න මේ කාරණා ටික දැක ගන්නවා පශ්චාත්තාපයක් වෙන්නේ නැති වෙන තාලෙට ඒක මහා සූර වැඩක්. මගේ හිතේ තියෙන අතීතේ මම සාමාන්‍යයෙන් කරන පශ්චාත්තාප වෙන එක තමයි. ඒතකොට සමාධියත් නේ මං අද මං දන්නවා මම ඉන්න මම පශ්චාත්තාප වෙන බව. මට පශ්චාත්තාපයක් තියෙනවායි කියලා. මෙන්න මේ දැනීම මට පශ්චාත්තාපයක් තියෙනවා කියලා දැනීම පුදුම සතුටක්. දන්නේ නම් පශ්චාත්තාපේ නමුත් දැනීම කවදාකවත් කාටවත් අහිණියක් කරන්නේ දන්නේ හතුරා ගැන වුණත් මිතුරා ගැන වුණත් දැනීම නම් අපිට යහ ගුණයක් කරනවා. අපි දන්නේ අසුචි වුණත් තරතරන් වුණත් දැනීම කවදාකට අපිට හානි කරන්නේ නැහැ. ඒක නිසා අකුසලයක් දැනගත්තත් කුසලයක් දැනගත්තත් දැනීම හොඳ දෙයක්. ඒ නිසා අතීතයේ හිත තියෙන පශ්චාත්තාප වෙලා තියෙන්නේ සමාධිය නැහැ කියලා මේ දන්න දැනීම පශ්චාත්තාපයෙන් තොරව මේ භාවනා කරපු නිසා අත්තරදි නිසා අද මට දැනගන්න පුළුවන් කියන යෝගාවචරයට මේක දැනීම මට්ටමින් නැතර කරන්න පුළුවන් නම් ස්වභාවයෙන් අබ්බැහියට වෙන පශ්චාත්තාපේ පැත්තක තියලා එතෙන්දි කියන්න පුළුවන් ඒ සතිය පුදුමාකාර සුහදශීලී යෝනිසුමංස්කාරට බර සතියේ පැවැත්මක් කියලා. ඉතින් මම මේ කමඨාන් සුද්ධ කරනකොට මම කොයි වෙලාවරි කන් දීලා රුකුල් දීලා අහගෙන ඉනවා කාට හරි පුළුවන්ද හිත පශ්චාත්තාප වෙච්ච බව පශ්චාත්තාපයෙන් තොරව වාර්තා කරන්න කාටවත් බෑ. පශ්චාත්තාප වෙනවයි කියලා ලියනකොට ලියනකොට නෙමෙයි කියවන එක නාගෙත් මොහොන නිකන් එන ගහච්ච සෝම් පිට්ටනියක් වගේ බලන්නකෝ භාවනා කරාප්පා මගේ හිත අතීත ගියාප්පා රීම කනගාටු විලියන්න කියලා ඒ ලියනකොට අඬා වැටෙනවා. ඒ ලියන පෑනත් අඬා වැටෙනවා. තින්තත් අඬා වැටෙනවා. කොලෙත් අඬා වැටෙනවා. ලියන එකත් අඬා වැටෙනවා. කියන එකත් අඬා වැටෙනවා. මටත් ඇඬෙනවා. මටත් එතකොට ඇඬෙනවා. මේක ඕමනේ කොච්චර කියලා දුන්නත් කාටවත් තේරෙන්නේ මගේ හිත අරමුණේ නැතය. මගේ හිතේ තියෙන අතීතය කියලා කියන්න පුළුවන් අනාගතේ නෙවෙයි, රාගේ නෙවෙයි, ద్వේෂේ නෙවෙයි අතීතේ කියලා. අන්න ඒ දැනුම මේ සතිය සහ සමාධිය අතර මේ යුග ජීවිතේට නැත්නම් මේ ප්‍රේම සම්බන්ධයට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් ඒක පුදුම සතුටක් ගෙන දෙන දෙයක්. මම දැන් අතීතයේ ඉන්නේ සාමාන්‍ය නම් පශ්චාත්තාප වෙනවා මං දැන් නැහැ. දැන් නැහැ මම ගමටහන සුද්ධ වෙලා තියෙන්නේ අතීතයේ තියෙන බව දාන්න. මේලා සමාධියකුත් නැති වෙන්න පුළුවන්. නමුත් මට තේරෙනවා කියන කාරණාව කාට හරි ගමතාන් වාර්තාවට ලියන්න පුළුවන් නම් මේ වගේ වැඩමුළුවට ඒක එනවා අඩුයි මොකද අපිට දවස් 3-4න් ඔක්කොට මෙහෙම පෙළ ගැහින්නේ විශේෂම ආධුනිකයන් එන්නේ ඉඳ තියෙනවා පරණ අයට නමුත් ඔය දවස් 7-8 යන භාවනා වැඩපළුව දැන් හුඟක් වෙලාවට එනවා ඊගාව කාරණා තමයි අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ එහෙම නැත්නම් අනාගතය ගැන හිතට එනවා ගියොත් තිගැස්මක් එනවා කුතුහලයක් එනවා මට එදානම් වැරදුනා ආයෙනම් වරද්දන්නේ නැහැ මම මේක කොහොම හරි මෙහෙම කරනවා කියලා මහා ලොකු පරි විකම්පනයක් ඇති කර ගන්නවා. කලබලයක් හිතේ ඇති කර ගන්නවා. මගේ හිත අතීතයට යනවා මං අනිත් හෙටත් භාවනා කරනවා. හැබැයි මේ වගේ නන්නේ. හුත්තටම කරනවා. වරදින් නැති වෙන්නම කරනවා. පිළිසිදුවම කරනවා කියලා හිත අවශ්‍ය ගන්න. ඒ හිතන හිතවිල්ලෙන්ම සමාධිය කඩලා ඒකත් කාට හරි දැනගන්න පුළුවන් නම් දැන් මගේ හිතේ තියෙන වර්තමානයේ නෙවෙයි අතීත සැලසුමක. ඒක බොහොම සැලසුම් කරන මට්ටමක තියෙන උනන්දුකාරක තැනක තියෙන බොහොම අනාගත පටිකම් කරන් චිත්තම් විකම්පිත තැනක කියලා දැනගෙන ඉන්න පුළුවන් නම් කම්ප වෙනවා තමයි. නමුත් ඒක එතෙන්දිම දැනගන්න පුළුවන් නම්. ඉතින් එහෙම කිට්ටුවට එන ඒ පැත්තට වාර්තා කළා දැන් මගේ හිත අන්ති වර්තමානයේ නේ අනාගතයේ තියෙන ඒ වුණත් ඒක වාර්තා කරන්න පුළුවන් යෝගාවචරය හම්බුනොත් මම අහනවා ඒ යෝගාවචරයගෙන් ඔක්කොම ඉස්සරහට සභාවට ගෙන්නලා උසාවියේ අරමුණේ සතිය පවතින වර්තමානයේ ආනාපානයි. තව වෙලාවක ආනාපානෙ හිත නැහැ හිත තියෙන අනාගතය කියලා දාන්නවා. එතන සතිය තියෙනවනේ. නැත්තම් දැනගන්න බෑනේ. ඒකට මේ දෙකෙන් කොයි එකද හොඳ සතිය? අරමුණේ පවතින බව දැනගන්න සතියද නැත්තම් අරමුණෙන් ඉස්සරහට ගිහිල්ලා වික්ෂිපිත වෙච්ච සතියද වඩා කුසලතාවකේ යුක්ත කියලා බැලුවොත් ඔක්කොමලා ඔලුව කහනවා. මොකද කාටත් වගේ තියෙන ඥානයක් අනාගතයට ගියත් වික්ෂිප්ත වුණත් ඒ බව දන්න සතිය හරි සෙල්ලක්කාරයි. Tamange අරමුණේ වර්තමානයේ නියම සතිය තියනට වැඩිය ලොකු සෙල්ලක්කාර ගතියක් තියෙන්න ඕනේ. අනාගතයට ගියත් ඒක දැකලා ඒක කියලා ඒක වුණත් අල්ලන්න පුළුවන්. ඒකට සතිය තියනවායි කියලා. ඉතින් ඒ මට්ටමට යන්න පුළුවන් නම් යෝගාවචිත අතීතයට ගියත් අනාගතයට ගියත් වර්තමානයේ හිටියත් අතීතනාගත දෙකේ සමාධිය නැති වෙන්න පුළුවන්. නමුත් අතීත වර්තමාන අනාගත තුනේම සතිය පවතින ඉඩ තියෙනවා. ආහන් මේක වාර්තා කරන්න පුළුවන් නම් එයාට ලකුණු දාන්න පුළුවන්. එයාට යෝනිසමනසිකාරය තියෙනවා කිය. එයාට මේ සෙල්ලක්කාර චින්තනයක් තියෙනවා. හිත අතීත අනාගතයට ගියත් ඒව බය නැතුව ලියනවා. කියනවා. ආහන් එතෙන් එනකොට එයාට කොඩි ගහයට වුණත් භාවනා කරන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් අපි කියනවා මේ ගින්දගම් පොළවේ හිටියත් කොදි ගහයට හිටියත් මට භාවනා කරන්න පුළුවන් කියන ගතියට පුංචි උහුරුවක් එන්න පටන් ගන්නවා. එතකොට එයා මේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. අතීතයට අනාගතයට ගියා පශ්චාත්තාප වෙන්නේ නැහැ. අඩුවනේ ඒක දැනගත්තනේ. ගෙදර හිටියානම් පොල් ගගා හිටියානම් හිරමනේ උඩ ඉඳගෙන ඔරුව තේරෙයිද? පොල් මිරික මිරික හිටියානම් වී අවුල අවුල හිටියානම් අනේ මගේ හිත අතීතයට ගියා නම් මොකක්වත්ම ඉන්නේ නැහැ. දැන් හොඳට වැඩ බහා තබල මේක දිහා බලන වෙන මේ බොලේ බලපං අතීත මේ බොලේ බලපං අනාගත මේ බොලේ බලපං වර්තමානයේ කියලා බොහෝම ලස්සනට පේනවා මෙන්න මේ එක එකක් හරියට නිකන් නාතඬුවෙන් අල්ලලා ගත්තා වගේ දැන් තියෙන අතීතේ දැන් තියෙන අනාගතේ දැන් තියෙන වර්තමානයේ කියලා පිරිසිදුව කියන්න පුළුවන් නම් ඒ ඒ සතියේ තියෙන මේ පිරිසුදු භාවය හරියට මේ සමාධියට ලොකු අනුග්‍රහයක් වෙනවා ඒක වෙන්නේ අතීතයට ගිය කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ අනාගතයට කියලා තිගැතෙන්නෙත් නැහැ ස්වභාවයෙන් වෙනදී ඒ නිසා යෝගාවචරය කලබල වෙන්නේ නැතුව වර්තමානට ගෙනත් තියාගන්න කලබල වුණොත් මාරපාක්ෂිකයි සංයෝජන බාටපත් වෙනවා ඒක දිගේ ඇදලා යනවා මෙයා කලබල නොවීමෙන් පශ්චාත්තාප නොවීමෙන් කලබල නොවීමෙන් වර්තමානට ගණ්ඩ කලබල නොවීම මිනිහට කොරස් කටේවත් කලබල වෙච්ච එකට කොරස් කටේවත් අත දාන්න බෑ කියලා කතාවක් තියෙනවා කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක කියනවා සමාධියට දෙන අනුග්‍රහයක් කියලා. සමාධියට ආසන්න කාරණා සලසලා දෙනවා. ඉතින් ඒ නිසා කොච්චරක්කල් භාවනා කරන්න වෙයිද කෙනෙකුට මේ අතීතයට අනාගතයට අනේක උඹේ දෝෂයක් නෙවෙයි. හැබැයි ඒකට පශ්චාත්තාප වෙන එක සහ අතිගැස්ම නම් උඹේ දෝෂේ. කරුණාකරලා කමට අනුසුද්ධ කරගන්න. අතීතයට අනාගතයට ගියයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා, අතිගැස්සෙන්නත් එපා. හිමීට ආපහු ගෙනල්ලා වර්තමාන හිත ගන්න. ගන්න නම් මේක දිහා ලෑස්තිලා යන්න ඕනේ. උණයි කියලා කලබල වෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඉඳලා ආපහු ගෙනාවට පස්සේ ඒ ක්‍රමය අතීතෙට ගියයි කියලා පශ්චාත්තාප නොවන ක්‍රමය අනාගතෙට ගියයි කියලා ටිකැස්සෙන්නේ නැති ක්‍රමය සරුවචාන්සේ දේශනා කරනවා සංඛදම සූත්‍රයේදී ඇති වෙච්ච අකුසලයේ දැම්මම ගෙවලා දානවා. ditta ධම්ම වේදිනී වශයෙන්ම ගෙවලා දානවා. ඊගාව ආත්මයට යන්න දෙන්නේ නැහැ. තමන් කරපු වැරද්ද එන්න තිබිච්ච එහෙම නැත්තම් කියන වෙන්න තියෙන අකුසලය වළක්කලා තමන් ආයේ වර්තමාන මොහොතේ හිත ගිනන් ගේන්න ගන්න උත්සාහය මේක කර්ම ශක්තියට අහුවෙන්නේ නැතුව එතනදීම ditta ධම්ම වේදිනේ වශයෙන්ම ගෙවලා වැල්පොලි ක්‍රමයට යන්නේ ගත්ත නැයි ගෙවනවා. ඉතින් ඒක ටිකක් ගැඹුරු වැඩක්. නමුත් මෙතන මම පෙන්වන්න හදන ඊට මූලික අවස්ථාව මේ අතීතනාගතට යෑම නිසා පශ්චාත්තාප වෙන හිත අල්ලලා යන යන වෙලාවේ දැනගෙන අතීත නාගසෙන් දැනගෙන තැලෙන්න එපා. හිමීට ගෙනලා තියන්න වර්තමානයේ. තියන්න නම් කොච්චරක් අතීතෙට ගිහිලාද අනාගතෙට ගියාද කොච්චර දුර කොච්චර පරාසයක හැසිලා තියෙනවද කියලා දැනගන්න එක මේ Tamange හිත වැඩ කරන හැටි දැනගන්න එක ඒ කෙනාට බොහෝ කල් හිතසුව සලසන අතර යාට තේරෙනවා මේ භාවනා ශාලාවේ ඉන්න කාගෙත් හිත ඔච්චරමයි. හිතේ කිසිම වෙනසක් නැහැ. අපි මේ කයෙන් වෙනස් වෙලා හිටියට හිත වලින් අපේ කිසිම වෙනසක් නැහැ. අපි එකම හිත බෙදාගෙන ඉන්නේ. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ අපිට මේ තේරෙන්නේ. ඒකනේ බුදුහාමුදුරු කියපු දේ ඥානාරාම අපේ ලොකු සංසි තෝරන්නේ. තෝරපු දේ අපිට බණක් වෙන්නේ අද අපිට එකම හිත තියෙන්නේ. ඊගාවට කියනවා රාගානුපතිතං අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස පරිපන්තෝ. අපි මේව භාවනා කරන යනකොට ඔන්න ආලෝකයක් පහළ වෙනවා. ආලෝකයක් පහළ වෙනවා. ඒකට අබිනතියක් ඇති වෙනවා. ඒ දිහාවට යනවා. ඒක ගිහිල්ලා අභිරමණය කරනකොට ඕන්න භාවනා කරපිට මතක නැහැ සතිය මතක නැහැ අරමුණ මතක නැති එතකොට මේ යන පාරේදී මේ අතරමඟදී දැකපු මොකක් හරි නිසා එනතන් ආගන්තුකෝ ආපු සැපයක් නිසා සුඛයක් නිසා ආලෝකයක් නිසා සහැල්ලුවක් නිසා හිත ඒ පැත්තට අබිනතියක් යනවා. ඒකට ඉබේම දන්නේ නැතුව රාගයක් පහළ වෙනවා. එතකොට ඉබේම සමාධියක් නැති වෙනවා. ඒ වගේම අපනතං චිත්තං පටිඝානුපතිසං සමාධිස පරිපන්ත ඕන කවුරු හරි අන්න කියනකොටම කැස. කහිනෝ. අනේ මෙතෙන්දත් ඇවිල්ලා කහින් දෙනවා කැහිපත රෝගේ කැහි බෙල්ල වගේ ගිලි ඉලිද කියලා කහින්න බැරිද කියලා ඕ අර කැසර බී නිකන් දන්නෙත් නැහැ කවුද කහින්නේ කියලා. උකට තරහක් යනවා. කැහපු එක්කනට අප්සෙට් ගියක් දන්නේ ගිය ආමතුරු මේ මට බණ බණ කියනවා බයිනවා කියලා. මට එහෙම ඕනකමක් තියෙනවා. මම කැස්ස කියන එක නිකන් එනවා මගේ වෙලාවට වචනේ. මොන දෙයක් ආවත් එයා හිතන මේ මගේ භාවනාවට බාධා කරයි කියලා. එතකොට පටිගයක් පහළ වෙනවා. ඒ පටිගය සංයෝජනයක්. ඒක මේක අවුරලා බදලා ගත්තට පස්සේ හරියට කටුවත්ත දුවිලි පාරක ඇදගෙන ගියා වගේ හූරගෙන හිත පාලු කරගෙන යනවා අර සතියත් නැහැ අර අහිංසකමත් නැහැ සමාධියක් එන්න තියෙන ඉඩත් නැහැ කාට හරි කියන්න පුළුවන් නම් මේක මම භාවනා කරනකොට මට සද්දයක් ඇහුණා මට තරහ ගියා. මම දන්නවා මගේ හිත ආශාවකට නෙවෙයි ගියේ සද්දයකටයි ගියේ තරහා ගියේ කියලා ඒක වාර්තා කරන්න පුළුවන් නම් පූර්ව නිගමනයකින් තොරව ඒක තමයි අපි මේ සතිය සහ සමාධිය අතර අතිනත් ගැනීමට අපි දෙන අනුග්‍රහය. එහෙම නැත්නම් අපිට අබිනතියක් ආවා. මං යනකොට මට විශාල ආලෝකයක් පහළ වුණා, පහසුවක් පහළ වුණා, ප්‍රීතියක් පහළ වුණා. මට එතකොට මගේ අරමුණ අමතක වෙලා මගේ හිත මේ පැත්තට අදින නැතියක් ඇති වුණා කියලා කියන්න පුළුවන් නම් ඥාණයට තැන දෙන්න පුළුවන් නම් මොකද මේක වසංගලා වෙන්නේ නැහැ. ඌරට හොරා බේත් පොන්නේ නැහැ. ඒක සිද්ධ වෙනවා. ආනේ සිද්ධ වෙන වෙලාවේ ඒක දැකලා දැක්කටත් මදි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක කියන්නම ඕනේ. ඒත් මදිලු. කිව්වත් මදි අහන කෙනාට වැටෙන්න මේ වෙච්ච දේ sannivedana වෙන්න ඕන කාට හරි මට නම් ඒ කරහා යන වැඩක් තමයි උනේ ඒ වෙලාව ඇත්තටම මට තරහා ගියා හැබැයි මම දැනගත්ත මට තරහා ගියයි කියලා ඇත්තටම ආතයිතන වැඩක් උනේ ඇත්තටම මට ආසාවක් ඇති වුණා හැබැයි මම ඒ වෙලාවේ දැනගත්තා මං ආසාවක ඉන්නේ කියලා ඉතින් එයාට පුළුවන් එතකොට අර අරමුණට එන්න එයාට පුළුවන් ආපහු සත්‍යමත් වෙන්න නැත්තම් අර ආසයිත වෙච්ච දේ හෝ ද්වේෂයත් වෙච්ච දිගේ කතන්දර ගොතණ්ඩයි හිත පණින්න පටන් ගත්තොත් කවදාකවත් නූපන්න අකුසල් නොයිපදවා ඉන්න යාට තේරෙන්නේ මොකක් හරි අකුසලයක් ඇති මේ ක්‍රමයේ දන්නේ කරන අකුසලයේ වෙච්ච ප්‍රමාණයට වැච්ච ලැබේවා වහාම Taman ඉන තැනට ආවට පස්සේ හිතෙනවා අඩු ගානේ මේ වෙලාවේදී මගේ හිත වර්ණ ගන් වෙනකොටම වර්ණ ගන්න වෙච්ච බව දැක්කා. රතු පාට වුණාද, නිල් පාට වුණාද කියලා කියන්න පුළුවන්. අන්නේ දේ දකිනවනම් කලබලකාරී පරිසරයක වුණත් සතියක් තියෙනවා සමාධියටත් පොහොරක් වැටෙනවා ඒ වගේම ලීනං චිත්තං ලීනං චිත්තං තීන මිද්ද හිත අරමුණ කෙරේ කම්මැලි වුණොත් මට නිදිමත එනවා අරමුණ කෙරේ ඕනෑමට උනන්දු වුණොත් උද්දච්ච පහළ වෙනවා මේ දැම්ම නිවන් දකින්න හිතනවා දැම්ම නැගිටින්න නැතුව වත් කන්නෙත් නැතුව රැයට පුදියන්නෙත් නැතුව කරන්න හිතනවා අන්න වගේ කලබල වෙන ගතිය පහළ වෙනවා ඉතින් මේ දෙක මේ කාටත් එන එකක්. පොඩි ඔකේ වෙනසක් නම් පොතේ ලියලා තියෙනවා. ඔය අනාගත සැලසුම් වැඩි වෙන්නේ ළමිස්යන්ගේ සහ තරුණ තරුණියන්ගේ. වෙච්ච අතීතය කියලා පශ්චාත්තාප වෙන්නේ නාකියෝ නාකිච්චෝ කියලා එහෙම පොතකුත් තියෙනවා. ඒ ඉතින් නාකි නාකිච්චන් වෙන මොනවා කරන්නද ඉතිහාසය තියා බැලුවොත් ඉන්නේ චැක් කියන එක විතරනේ තියෙන්නේ. ඉන්නකම් පෙන් කෙල්ල කෙල්ල කෙල්ල දැන් ඉතින් ලොකු පොඩි උන්ට කිලෝ ඕවම කරන්න එපා බබා මේක හොඳට හැදෙන්න ඕනේ හොඳට සතිමත් වෙන්න ඕනේ ඉතින් ඌ ඇහුවොත් එimhe උඩ බල්ලේ වල අම්මලා අත්තම්මලා ඒ කාලෙත් ඔහොම අපි වගේ කාලෙත් එහෙම සතිය වැටුවද කියලා අනේ මේ ළමයා ඕන් නැති දේවල් අහන්න යන්න එපා එතකොට ඉතින් අර සෝරි තමයි කියන්න වෙන්නේ පොඩි එකාගේ තියෙන්නේ තරුණ තරුණියගේ තියෙන අනාගත සැලසුම් ඔය රාගානුපච්චය පටිඝානුපච්චය කිව්වත් ඔය පෙන්කෙලින වයසක් තියෙනවනේ ඒකට කියනවා මේ හොඳ ලස්සන වචනක් තියෙනවා මට මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ කාලේ ඉතින් වැඩේම ඉතින් පෙන්කෙලින එක තමයි. ඒතකොට කොයි දේ දැක්කත් රාගේ තමයි. දැන් 60 පිරලා හොට බැන්නුණාට ඇහුණාට පස්සේ ඉතින් අසුබේ අනිච්චං දුක්ඛං අනත්තං බල්ලෙක් මැරිලා මාපාරේ අනිච්චං දුක්ඛං සංසාරේ කියලා නිකටල්ලි තියාන මේ ළමයින්ට තේරෙන්නේ නැණි අප්පා මේකේ මේ අනිච්චය தත්ත්වය කියලා. එතකොට ද්වේෂේ. ඒ කෙල්ලෙක් ලස්සනට ඇඳගෙන හිටියත් ද්වේෂේ. කොල්ලෙක් ලස්සනට ඇඳගෙන හිටියත් ද්වේෂය. ඌ මොන පිච්චර් එකක් බලන්න ගියා කිව්වත් ද්වේෂය. අයි මොකද මේ මගේ ඉඳුරම් තැම්පිනවන්න බැරි මට්ටමට මෙව්වා සවුත් වෙලානේ. ඉතින් එහෙම පොඩි ප්‍රශ්නකුත් තියෙනවා මේකේ. මම නොකිය හිටියට එහෙමම නෙවෙයි. හැබැයි එහෙම එකක් තියෙනවා. ඒ වයස අනුව හැදෙන ගතිය වෙන බටහිර ලෝක හැදෙන මිනිස්සු ආසියා කරේ හැදෙන මිනිස්සුන්ගේ හැටි දෙකක් තියෙනවා. කොහොම වුණත් ওই දෙක අතර හිත එහාට මෙහාට පනින උතුරු කට්ට වගේ. මෙන්න මේ හය අල්ලන්න පුළුවන් නම් අතීතයේ අනාගතය අබිනත අපනත දීනං උද්දච්චං ඔච්චරයි තියෙන්නේ. ඒකේ ඥානරම සංසේ ලස්සනට පෙන්නනවා හිතට වැටෙන්න තියෙන බොරුවල්වල් හයයි ඔයින් එහාට මොකක්වත් නැහැ. බොරුවල්වල් හයම දැනගෙන වැටෙන වැටෙන වෙලාවේ දැන් තියෙන අතීතේ දැන් තියෙන අනාගතේ දැන් තියෙන රාගේ දැන් තියෙන ද්වේෂේ දැන් තියෙන නිදිමතේ දැන් තියෙන උද්දච්ච කියලා බැලුවනම් අපේ චරිතය මොකද්ද කියලා තේරෙනවා. මගේ කේන්දරේ මොකද්ද කියලා මට තේරෙනවා. මම සංසාර වශයෙන් තියාගෙන ඉන්න මගේ ඇබ්බැහිය මට තේරෙනවා. මගේ පෞරුෂත්ව ලක්ෂණය මට තේරෙනවා. මං පුරුදු කරගෙන යන දේ මං ඊගාවාත්මයට ගෙනියන්න හදන දේ මට තේරෙනවා. ඉතින් අන්න මෙතනදී මේ භාවනා කරන්න ඇරලා පිස්සු නටන්න ඇරලා හිතට හුඳුවට බලාන හිටියොත් බලාන ඉඳලා ඒ දේ ඒ විදිහට වාර්තා කරොත් අහගෙන ඉන්න කෙනාට පැහැදිලිවම කියන්න පුළුවන් මේ චරිතේ රාග චරිතයක් මේක ද්වේෂ චරිතයක් මේක විතක්ක චරිතයක් මේක ඥාන චරිතයක්, මේක කුසීත චරිතයක්, මේක කලබල චරිතයක් කියලා. ඉතින් ඊට පස්සේ කියනවා එහෙමමද කියලා නැවත බලන්නයි කියලා. ඒකෙන් ලකුණක් අරගෙන යාට කියනවා මේ අතීතයේ දිගේම යන චරිතයක් නම් ඒක නැවත සැරයක් ඒ යෝගාවචරය ගිහිල්ලා භාවනා කරනට අතීතෙටම ද යන්නේ කියලා බැලුවොත් දැන් අතීතෙට ගියා කියලා පශ්චාත්තාපෙන් නෙවෙයි බලන්නේ පරිේශණයකට බලන්නේ. ඇත්තටම හිත වැඩියෙන් යන්නේ අතීතෙටද කියලා. ඇත්තටම හිත යන්නේ අනාගතයටද කියලා ඒ පරිේශයට ගියාට පස්සේ ඉස්සර වගේ අතීතයට ගියා කියලා පශ්චාත්තාපයක් නැහැ ඇත්ත තමයි මගේ හිත යන්නේ නම් අතීතෙම තමයි දැන් අදත් එහෙම තමයි කියලා අර කියපු දේම තහවුරු වීමක් වෙනවා මිසක්කා අර තිබුණු පශ්චාත්තාපේ එච්චර උග්‍ර වෙන්නේ අර කියන තිගැස්ම එච්චර උග්‍ර වෙන්නේ රාගෙට දුවන කෙනා ඇත්තටම මගේ හිත රාගෙට දුවන්නේ කියලා ඒ ඒක දක්නාසුලුව ඒක කියනවා සූදානම් ශරීරය කියලා ඒකට කියනවා අප්‍රමාදීව බැලුවොත් රාගේ නැවිත්ින්නේ නැහැ. හැබැයි රාගේ අච්චර නපුරු වෙන්නේ නැහැ. මොකද ලෑස්තිලානේ යන්නේ. එමෙතන ද්වේෂ චරිතය. හරි කියන්නේ හරි පොඩි දේ වුණත් ඔයාට කිපෙනවනේ. නුරුස්නාගත තියෙනවනේ. එහෙමමද කියලා බලන්න අදත් භාවනා කරලා බලන්න කියලා බැලුවොත් ඒක දක්නාසුලෝ භාවනා කරන්න කිව්වොත් ද්වේෂයයි එච්චර නපුරක් කරන්නේ නැහැ. නිදිමත නම් නිදිමත ලෑස්තිලා යන්නේ කියලා. එයි. යන්න ලෑස්තිලා බලන්න යන්න. නිදිමතම දෙන්නේ කියලා. නැත්නම් ඇවිස්සීම දෙන්නේ කියලා. ආන්න මේක මේ විදිහට කමඨාන සුද්ධ කරගෙන තමන්ගේ චරිත ලක්ෂණයට ගැළපෙන විදිහට ලෑස්ති වෙලා ගියොත් ඒ නපුර ඒකේ තියෙන විෂගතිය බොහෝ දුරට අඩු වෙනවා. ඒක ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරලා තියෙනවා. ওই යකදුරෝ තොවිලේ මල්ලාසනේ සකස් කරලා ඒ යක්කුන්ට ආරාධනා කරනවනේ. ගෙන්නනවනේ. ඒ ගෙන්නන වෙලාවේදී ඕනම යකෙකුට නම කියලා කතා කරන්න පුළුවන් නම් ඌ යටත් වෙනවා. නම වරද්දලා කිව්වොත් බෙල්ලට මත තියෙනවා. නිසා යකදුරා දන්නවා දැන් මේ ආරාධනා කෙරුවේ අහවලට දැන් මේ ඇවිල්ලා නටන්නේ සෝ මහා දෝනද රීරිමස්සිනාද ඔය එක එක නම් වනම් දාගෙන ඉන්නවා. ඊට පස්සේ මම හරි ආසයි තොইল බලන්න යන්න. තනි පචේ කරන්නේ හැබැයි. බලාගෙන ඉනකොට එක එක නටනවා. ඉතින් ඥානපෝනික සනාස් කියන ඕනම යකෙක් මොකාරුණන් නම කියලා කතා කරොත් බයයි. ඒ නිසා රාගය අපේලායි උඹ රාගෙද කියලා අහන්න. ද්වේෂයනකොට ද්වේෂෙද කියලා දැනගන්න. ඒ දැනුමට ඕනෙම දෙයක් බයයි. ඕනෙම දෙයක් බයයි. ඇත්ත කතා කරනවා. හැබැයි ඒක වනවලා ගහන්න යන්න එපා. එහෙමනම් එයා අපිට ගහනවා. මුද්දට බලන්න ඕන මට රාගෙද බඳෙන්නේ. එනකොටම මේක රාගය කියලා මෙනෙහි කරන්න. ද්වේෂය නම් ද්වේෂය කියලා මෙනෙහි. ඒකෝට තේරෙන පටන් අර ගන්නවා මේ කෙලෙෂය දැක්කොත් කෙලෙස් විමර්ධනය කරන්න පුළුවන්. කෙලෙසට බය කරන්නත් බෑ, එන්නේ ඉස්සලා කරන්නත් බෑ, ආවට පස්සේ කරන්නත් බෑ, ලේ පිටම කතා කරන්න. අන්නේ විදිහට මේ කෙලේශයක් ආවත්, අරමුණ ආවත්, වර්තමානයේ තිබ්බත්, අතීතනාගතයට ගියත්, ඒ යෝගාවචරය එනේන වෙලාවේ ඒක හරියටම ඒකට තමයි පරිච්ඡින්න ඥානය කියලා කියන්නේ. පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. අනේ පරිච්ඡේද ඥාණයෙන් මට මේ රාගේ මට ආවේ ද්වේෂය කියලා නම් කරන්න පුළුවන් නම් දෙවන්නේගේ උපකාර නැතුව පරෝපදේශ රහිතව එහෙනම් ඒ යෝගාවචරය ආර්ය පරිශ්‍රණය කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්. අනේ ස්වාමීන් වහන්සේ රාගිනවා රාග නැති කරන්නේ කොහොමද? ද්වේෂිනවා ද්වේෂ නැති කරන්න කොහොමද කියලා මේ එන්නත් ඉස්සෙල්ලා රාග නැති කරන්න තොවිල් නටන්න පටන් අරගත්තොත් ඉබේම රාගයට ආරාධනා කරා වෙනවා. ඉබේම ද්වේෂයට ආරාධනා කරා වෙනවා. අපේ මනස නිටතරම රාගයට පාවඩෙල්ලා තියාගෙන ඉනවා. එන්න කි. ද්වේෂයෙන් නිටතරම පාවඩෙල්ලා වටතිර දාලා වියම් බැඳගෙන ඉන්නවා අනේ එන්න කියලා. ඉතින් ඒ වෙනුවට අපි කෙලින්ම තොරණ ගාවටම ගිහිල්ලා නම කියලා කතා කරුවොත් නා ඔයා දාවේ ඔයා රාගේ නේද කියලා රාගෙට ඉස්සෙල්ලම් කරන්න බෑ. එතකොට මේ හිතේ එවැනි හිතකට සමාධියේ ඉඳ තියෙන ඉඩ වැඩි. එයා අඳුන ගන්නවනේ. එන්න මේ හය අතීතානෝ දහවන චිත්තය අනාගත පටිකංකනං චිත්තම් අබිනතං චිත්තං අපනතං චිත්තං ලීනං චිත්තං උද්ධචං චිත්තං කියන මේ හය තේරුම් අරගෙන එනේන එක නම් කිරීමෙන් ඒක ලස්සනම සෙල්ලමක්. හරිම ලස්සන සෙල්ලමක්. දෙන්නෙක් සම්බන්ධ වෙන්න බෑ Tamand කරත හැකි. අන්න එතකොට මේ ඒ හය පුරුදු වෙනකොට ඒ කෙනාට ධර්මයේ හරහම එහෙම නැත්නම් මේ භාවනාව හරහම සද්ධාවේ ලොකු දියුණුවක් එනවා. මේ බුද්ධ ඥානanse ළඟට ගිහිල්ලා සමම්මල් වට්ටිය පූජා කරනකොට තියෙන සද්ධාාවක් නෙවෙයි මේ. ඊට වැඩිය ඉහළ සද්ධාාවක් එනවා. රාගේ ආවට මට රාගේ අඳුරන්න පුළුවන් ටිකක් දුර. ද්වේෂය ආවට ද්වේෂය අඳුරන්න පුළුවන්. නිදිමත එනකොට නිදිමත අඳුරන්න පුළුවන්. කලබල හිත ආපම ඒක අඳුරන්න පුළුවන්. අබිනත හිත ආපම අඳුරන්න පුළුවන්. අපනත හිත ආපම අඳුරන්න පුළුවන් කියලා දැන් හිතනවා අර ඇතුලෙන් හට ගන්න සද්ධාාවක් එනවා. ඒකට ඕකප්පන සද්ධාව කියනවා. වතුරට බැස ගන්න සද්ධාාවක්. අන්නේ මෙනකොට සද්ධාවේ වැඩෙන මේ භවහවනාවේදී වැඩෙන මේ සද්ධාව සද්ධාව පරිණාමයටපත් වෙනවා. පසාද සද්ධාව කුසල ඡන්දයක් බවටපත් වෙනවා. ඊට පස්සේ ඒක කරන්නේ නැතුව ඉන්න බෑ. නැවත නැවතත් කර බැලීමේ ආසාවෙ ඉන්න පටන් ගන්නවා. ඒ වගේම වීරියක් එන්න පටන් ගන්නවා. ඉස්සර කුසීතතාවය එනකොට එයා වැටිලා ගොරෑදෑද බුදි. දැන් නෑ යන්නේම මට කුසීතකම එන්න පුළුවන්. නිදිමත එන්න පුළුවන් මං අල්ලන්න බලනවා. කියලා ගියා රෑ දෙක තුනක් නිින්දයන් නැතුව යනවා. මොන විදියෙන්වත් නිින්ද යන්නේ. දිවා රාත්‍රී දිගටම හිත වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට යාට පේනවා ඉස්සර මට මෙහෙම එකක් තිබුණේ දැන් වෙහෙසකුත් නෑ. දිගට භාවනා කරන්න පුළුවන්. මේ කවුරුත් ඇවිල්ලා උනන්දු කරවලා කරපම් කරපම් කියන්න ඕනේ නැහැ. වීරියක් එනවා. ඒතකොට සතියකුත් හැදෙනවා. මේක එහාට මෙහාට හිත ගියාට අරමුණේම නොතිබුණාට වර්තමානයේම නොතිබුණාට දැන් යන යන තැන් අල්ලන්න පුළුවන් කියලා. මූ යන්නේ මේ මේ ටිප්පලවල් වගේක් තියෙනවා. ටිප්පලවල් 6යි තියෙන්නේ. 6 අල්ලනවා. 6 අල්ලනකොට සතිය අර අතනින් මෙතනින් කැරිතිත්තිත් වගේ තිබුණ සතිය එක ඉරට එක රේඛාවට එන්න පටන් අර ගන්නවා. ඒතකොට සමාධිය මේ සති ධාරාව අකණ්ඩව දිගට යනකොට ඉබේම වෙන කවුරුත් ඇවිල්ලා පවන්සලන්න ඕනකමක් නැහැ. සමාධියට එන්න කියන්න ඕනකමකුත් නැහැ. ඕනම හිතක ඕනම අරමුණක ඕනම ඉරියව්වක එක දිගට සතිය පවතිනවනම් සමාධිය තමයි. එතකොට තේනවා මම මෙච්චර කාල සමාධිය හොයන්න අතර මෙතන ඇවිද්දා දැඟලුවා මොනවාක්වත් කරන්න ඕනේ ඒ කාර්මණක් කරන්න නැවත නැවත සතිය යොදන්න අරමුණේ තියෙන වෙලාවේ තියෙන බව දැනගන්න නැති වෙලා නැති බව දැනගන්න. නැත්තම් සතිය තියෙන වෙලාව සතිය තියෙනවා කියලා දන්නවා අසතිය තියෙනකොට අසතිය දැනගන්නවා. මේක තමයි ඥානය කියන්නේ. උහිට වැඩිය මේ සුපර් මාකට් වලින් ගන්න ඥානයක් නැහැ. එහෙම නැත්නම් මේ ප්‍රිස්මාකාර ත්‍රිකෝණාකාර එහෙම නැත්නම් මේ රොම්බසාකාර ඥාන කැට ගන්න තැනක් නැහැ. ඒව නිකන් හිතාන ඉන්න ඕන කවුරුහරි ඒක මහපචයක්. ඥානය කියන්නේ රාගේ තියෙනවා රාගේ තියෙනවා කියලා දාන්න. ද්වේෂය තියෙනවා ද්වේෂය තියෙනවා කියලා දාන්න. රාගේ තියෙනවා ද්වේෂය කිව්වනම් ඉතින් ඇස් දෙක වපර වෙලා තමයි. දැන් ඉන්න කට්ටියට ඒක තමයි වෙලා තියෙන්නේ. රාගයේ තියෙන එක කියන්න ලැජ්ජයි. මේ සදාචාරවාදයක් අරගෙන ඉතින් ඒක යට ගහපුවාම ඉතින් ලබනාත්මය අනෝට ඒක අතුයිති විහිදි වැඩිලා. රාගේ රාගේ වශයෙන් අඳුරගෙන ඒක කියන්න පුළුවන් නම් කමඨාන් වார்த்தාවට ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා මිනිස්සෙකුට බුද්ධ ශාසනයක සාරණීය ස්ථාන තුනක් තියෙනවා කියලා. ඒ කියන්නේ සිහි කටයුතු ස්ථාන තුන. එකක් තමයි සිවුරු පොරවන තැන. එතකොට යාර තිබුණ ගිහි බන්ධන ඔක්කොම අතහැරලා සිවුරට කහ සිවුරට යට වෙන තැන විශාල කෙලස් කැපීමක් සිද්ධ වෙනවනේ. ඒක කරගන්න බැරුවනේ ඔයගොල්ලෝ ඔලු හොල්ලොල්ලා ඉන්නේ. රැට නොකා ඉන්න බැරි ප්‍රශ්නේ නේ ඔතනදී. නැත්නම් මේගොල්ලන්ට පැවිදි වෙන්න බැරි කමක් නැහැ නේ. ඉතින් ওই මේ ආම්තුරු හතර පහ දෙනෙක් ওই ඉතරම් බෝතලයක මූඩිය බැවුවා වගේ දැන් හිටියට ඉස්සන එහෙමත් හිටියේ නැහැ. ওই පිටිපස්සේ ඉන්න ඔක්කොම සුදු ඇඳගෙන ඉන්න කට්ටියට ඉතින් සෝරි තමයි. අනේ අපි කවදා යහපැත්තට පණින්දෝ කියලා බලන්නේ. පණින්න බෑ. මුසර ගෙවල් දොරවල් තියෙනකොට පොදි. ඒවට තියෙන ආතාව. කොයි වෙලාවක හරි හිතන්න අඩු ගානේ බුරුම ගිහිල්ලා తాවකාලික පැවිද්දක් හරි කමන්නේ මේ තට්ටේ ගාලා කහ සිවුරක් දාගන්න ලැබේවා කියලා හිතුවනම් ඒ හිතෙන හිතවිල්ලෙම පුදුමාකාර කෙලස් කවගයක් කැපෙනවා. ඒ කියන්නේ අපි මෙතෙක් කල් හම්බ කරපු සේරම තුක් ගාලා කෙල ගැහුවා වගේ වෙනවා. මිච්ඡර කල් ආසාවෙන් හම්බ කරපු දේ දෙපාන්දර දාපු කුණු කෙල පෙඩක් වගේ අයින් කරන්න පුළුවන් වෙනවා. ඒක සාරණීය භූමියක්. අන්තික තමයි සෝවාන් වෙන තැන. යා හුන්නටම දන්නවා මගේ සතිය මොන જાතුණත් කැඩෙන්නේ මගේ සතිය මගේ සීලෙ කොහොමඩක්වත් මං කඩා ගන්න. ඔය හිතවිලි ආවට සිල් කැඩෙන්නේ නැහැ කියලා ඒකට එන අවෙක්කප්පසාදේදී යා එතන විශාල කෙලෙස් ප්‍රමාණයක් හලනවා. ඒ භූමිය සුද්ධ භූමියක් බවට පත් වෙන්නේ කෙලෙස් හලපු නිසායි. දන්තුන් ධාතුන් වහන්සේලා වැඩමපු නිසා නෙවෙයි. කහ වතුරෙන් හොදපු නිසා නෙවෙයි. සුවඳ දුම් අල්ලපු නිසා නෙවෙයි. පහම්පත්තු කරපු නිසා නෙවෙයි. කෙලස් ගොඩක් හලපු නිසා. දැන් කොයි භූමියකාරී අපි දැනගෙන මෙන්න මෙහෙම කෙලස් කඳක් මේකේ තියෙන මෙන්න මේක අයින් කරන්න ඕන කියලා දැනගන්නකොට ওই සතිය සහ සමාධියේ ලොකු සමායෝජනයක් සිද්ධ වෙනවා ඒට වැඩිය සපක් තියෙනවා ඒක ප්‍රකාශ කරනකොට මම මෙතෙක් කල රාගය නිසා තැළුණා, ද්වේෂය නිසා සැවුණා. මං අද කිසිම සැවීමක් නැහැ. ඒක කමඨාන් වාතාවරයට දාන්න. මට නිදිමත එනවා මං කියන ඕන නිදිමත එනවා. එතකොට මං ලෑස්තිලා යනවා. මට හිත ඇවිස්සিলা වික්ෂිප්ත වෙනවා. ඉතින් මම ඒක ලියනවා. අනිත් දවසෙත් යනවා වික්ෂිප්ත වෙයි කියලා. මාන්න ඒ විදිහට මේ තමන්ගේ කෙලස් ප්‍රමාණය දැනගෙන ඒක සබාවක ඇත්තටම කියනවනම් ධර්ම සබාවක ඇත්තටම කියනවා නම් කමඨාන් සුද්ධ කරනලාගේ හෙලි කරගන්න පුළුවන් නම් බුදුරජාණන්සේ සඳහන් කළ තිනවා ආවි කතායිස පාසු හෝති. හෙලි කරපම් මහනෝ. බිලි කෙරුවොත් සැපයි. වසං ගැව්වොත් කෙලස්. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති. න පටිච්චන්නෝ මහන්නේ මේ තථාගත දේ තථාගතයන්සේ දේශනා කරන මේ ධර්මයේ හෙලි කරන්න හෙලි කරන්න බබලනවා. වැහුවොත් නොම බබලයි. පෘථග්ජන ජීවිතේ කියන්නේම වසංගන ජීවිත. ඉති වසංගන්නේ වසංගන්නේ මේක ඇතුලේ විස වායු හැදිලා ගන්ධස්තරේ ගහගෙන බැබලීමක් එන්නේ ඒකමයි ඒ කුණු කන්දලේමයි කමඨාන් සුද්ධ කරනට එලි කරන්නේ. හෙලි කෙරුවට පස්සේ අහගෙන ඉන්න කෙනාටත් පුදුම සැපතක් තියෙනවා. අනේ මේ මිනිස්සයා කොච්චර සද්ධාවකින්ද කොච්චර බණකින්ද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ බලන්න අනේ යා තමන්ගේම කෙලෙස් ටික ප්‍රකාශ කරනවා නේ කියනකොට වෙන කෙනෙකුටත් හිතෙනවා මගේ කෙලෙස් ටිකත් හෙලි කෙරුවා නම් පාපොච්චාරණය කෙරුවා නම් එච්චරයි කියලා. ඒ නිසා ඔය ගල්දුවේ පඬිස්සාංශ ඉන්න කාලේ කියනවා මේ සංසාර විස වෘක්ෂස්ස ද්වේ වෘතානි පලානිව මේ විස විස සංසාර නැමැති විස වෘක්ෂයේ හට ගන්න හරියක් හටගන්නේ විෂඵල. අමෘත ඵල දෙකක් තියෙනවා. සජ්ජනස්සා සංගමක් සුභාෂිත රස ආස්වාදං සජ්ජනස්සා සංගමං. කවුරු හරි කරන ලද සුභාෂිතයක් අහගෙන ඉන්නකොට මම මේ භාවනා කරනවා මම මෙතෙක් කල් කෙලස් තිබුණා මම අද ඒ කෙලස් හෙලි කරනවා කියලා සුභාෂිතයක් ඇහෙනකොට නිවන හා සමාන රසයක් මුළු සබාවටම ඇති වෙනවා. වසංගනකොට කවදාකවත් එන්නේ නැහැ. අනිත් එක එහෙම සුද්ධ වෙච්චි සත්පුරුෂෙක් එක්ක එකතු වෙන එක. ඉතින් ඔක්කොටම ওই දෙකම හොයන්න බෑ අපිට සත්පුරුෂයෙක් හම්බ වෙනවා අපි බුද්ධ සත්වර කාලේ ඉපදුණා හොඳයි. ඉතින් දැන් කාලේ සත්පුරුෂය අඩුයි කියලා හුඟ දෙනේ චෝදනා කරනවා මට නම් කොහොමඩක්වත් එහෙම හිතෙන්නේ නැහැ. මගේ ජීවිතේ පිරීලා තියෙන්නේ සත්පුරුෂයන් එක්ක. හම්බෙන හරියක් හම්බෙන්නේ මට එහෙම කට්ටිය. ඒක මගේ පුදුම පිනක්. ඒ වගේම මේ සුභාසිත රසාස්වාද මේ කමඨාන් සුද්ධ කරනකොට අම්මට අප්පට නොකියන රහස් කියනවා. ගෑණි තමන්ගේ මිනිහට නොකියන රහස් මට කියනවා. මිනිහා ගෑණිට නොකියන රහස් කියන පස්සේ දෙන්නම ගෙනලා මං කතා කරලා කියනවා. ඔයා මෙහෙම කියනවා, ඔයා මෙහෙම කියනවා කියනකොට දෙන්නම බග බග බග ගාලා hina වෙන්න පටන් ගන්නවා. නැත්තම් කියන්නේ නැත්තම් මේක ඇතුලේ තියන ඕන කැන්සර් කියයි, heart attack කියයි, කොලෙස්ටරෝල් කියයි, giddiness කියයි. මුඛක්කත්ම නෙමෙයි ඔය ඇතුලේ කක්කා. අර කක්කා ටිකම තමයි රැකගෙන ඉන්නේ ඉස්සා ඔළුවේ කක්ක තියාගෙන ඉස්සිස් ඉස්සිස් කියනවලු. ඒ වගේ තමයි පෘථජ්ජනයත් අර කක්ක ටික රැකගෙන ඕක සුරේක දාගෙන ගැට ගහගෙන ඉනේ ගහගෙන ඉන්නවා මගේ එකක් අනේ මේ ශාසනයක් තියෙනවා හෙලි කරපල්ලා හෙලි කරපු ගමන් මේක විශාල පොහොරක් බවට පත් වෙනවා අන්න ඒ භාවනා කරනකොට ඇතිවෙන මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ඒ කියන්නේ ඇහැ කන දිව නාසය පිළිවීම පැත්තක තියලා මේ ධර්ම ඇති වෙනකොට අර ඉස්සලා කියප හයට අමතරව මේ හයම සමා වෙන්න මේ ඇති වෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කවදාකවත් එක යායට ඇති වෙන්නේ මේ කට්ටිය අතර පොඩි රණ්ඩුවක් හට ගන්න. සද්ධා වැඩි වෙනකොට ප්‍රඥාව අඩු වෙනවා. ප්‍රඥාව වැඩි වෙනකොට සද්ධාව අඩු වෙනවා. වීර්ය වැඩි වෙනකොට සමාධිය අඩු වෙනවා. වීර්ය වැඩි අඩු වෙනකොට සමාධිය වැඩි වෙනවා. සතිය විතරයි මැද ඉඳගෙන මේ අත මේ කට්ටියගේ තියෙන මේ විෂම්බර භාවය ඒකට කියන්නේ විෂම අශ්වය පස් දෙනෙක් බැඳගත්ත රතයක් වගේ මේ හතර දිශාවට අදින්න. ඉතින් එතකොට යාට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ දැන් මෙතන සද්ධාව වැඩි වෙලායි තියෙන්නේ මෙතන ප්‍රඥාව සම්බර වෙන්න ඕනේ. මෙතන වීරිය වැඩි වෙලායි තියෙන්නේ සමාධිය සම්බර වෙන්න ඕනේ කියලා. තත්ත ජාතානන් ධම්මාණං අනජිවත්ත නට්ඨේන සම්පාංශනා කියලා මේ භාවනාව වෙදින් ඇති වෙන මේ ಗುಣධර්ම ඒවට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා නැත්නම් සතිය දැන් ඉන්ද්‍රියක් වෙලා. සමාධි ඉන්ද්‍රියක් වෙලා මෙව අතර ගැටුමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක ඒක ස්වභාවයි. ඕනම සමාජයක ඕනම ඉස්කෝලේක ඕනම ඉස්කෝ මේ මේ ඔෆිස් එක ඔය කටි ගැටුම එනවා. ඒක කවදාකවත් මේ කාගවත් දෝෂයක් නෙවෙයි. එනකොට පරිපාලකයාගේ වැඩේ තියෙන්නේ ඒක සමබර කරගන්න දන්නවනම් පස් දිනාම අස්සෝ ඉස්සරහට යන්නේ. දැන් මේ අස්සෝ එක එක රණ්ඩු කරන්න පටන් අරගත්තොත් එහෙනම් ඉතින් අර ඇතුළත ගැටුම නිසා ඒ ඒ සමාජය දියුණු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ අර ඉස්සල්ලා කියපු ධර්ම හය අතීතෙට දුවන්නේත් නැහැ අනාගතෙට දුවන්නේත් නැති වෙලාවක. ආශාවකුත් නැහැ, ද්වේෂකුත් නැහැ, නිදිමතකුත් නැහැ, අධික අවිශ්ලකුත් නැති වෙලාවේ බලන්න කියනවා හොඳට දැන් මේ යනකොට මම මේ දැකපු පුංචි පුංචි මොනවාර දෙයකට අධික සද්ධාාවක් ඇති කරන ප්‍රඥාව දුර්වල කරගන්නද නැත්නම් මේ ප්‍රඥාවේ මේව කල්පනා කරන්න ගිහිල්ලා අර සද්ධාව නැති කරගන්නද එපිටන ඕනට වැඩිය වීර්ය කරන්න ගිහිල්ලා සමාධිය කාවාසිනියා කරලාද නැත්නම් ඕනට වැඩිය සමාධිය කරන්න කියලා වීරිය නැතුව වැක්කලා නින්දට වැටලාද? ආන්නේ ටික සමබර කරනවා කියන එක ඒක ලේසි නෑ. ඒ කියන්නේ මවකට දරුවෝ පස් දෙනෙක් හම්බුනායි කියලා කියන්නේ. ඉතින් පස් දෙනා මේක වගේ තමයි පස් දෙනා එකට එක ගහ ගන්නවනේ. ගහ ගන්නකොට අම්මට බෑනේ එකෙක් මරලා අනිත් එකන රජ කරන්න බෑනේ. ඔක්කොම එකනේ. ඉතින් අම්මා දන්නවා ඒ ඒගොල්ල අතර සමතුලිතතාවයක් ගෙන යන්න. ඒ නිසා තත්ත ජාතානන් ධම්මාණ අනතිවත්ත නට්ටේන සම්පාන්තනා කියලා කොයි වෙලාවක හරි මෙච්චර ගැඹුරෙන් භාවනා කළ මේ සමාධිය සහ සතිය සමவாயයට එන්න හදන වෙලාවේ එකිනෙකා පරයා යන්න දෙන්නේ නැතුව මේ දෙක සමබර කරන්න කියන ඥාණයට කියනවා නිපක පඤ්ඤා කියලා. මේ ජීවිතය ඉගෙන ගන්න ප්‍රඥාවක් ඒක. ගිය ආත්මෙන් ගෙනල්ල බෑ. ඉතින් හැම මම ඔය ඇවිදිනකොට පේනවා යනකොට පේනවා හැම ආයතනයකම රණ්ඩු. හැම ගෙදරකම රණ්ඩු. ආහන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ අහගන්න ඇදුවට දෙයක් නැහැ. ඒක ඇත්ත එහෙම තමයි කතාව. ඉතින් ඒ වෙනකොට කවුරු හරි ඉන්න ඕනේ අර රතාචාර්යවරයෙක් ඒ අස්සය දුවන කට්ටිය ගෙනල්ලා හරි පාරට දාගන්න. මොකද ඒ අස්සය වල් අස්සය. උන් ඔය කීකරු වෙච්ච උන් නෙවෙයි. අන්න මේ ටික දැනගන්නවා කියන එක හරහා තමයි ওই සතිය සම්මා සතියකට නැත්තම් සමාධිය සම්මා සමාධියකට යන්නේ. නැත්තම් මෙවුව එක එකන පංගු peeru හදාගෙන තම තමන්ගේ කුට්ටි කඩා ගන්න හදනවා. මේ මේ වටිනා ධර්ම මේ කතා කරන්නේ. සද්ධා, විදියේ, සති, සමාධි, ප්‍රඥා. ඒගොල්ලෝ වල්ලස් වේවා. ඒ වගේම තදුපක විරිය වාහනට එන මේ විදිහට සතිය සහ සමාධිය ගානකට සීහිලා පෑහිලා එනකොට වැඩි වීරිය යොදන්න හොඳ නැහැ. වැඩි තටමන්න වැඩි මෙනෙහි කරන්න හොඳ නැහැ කලබල වෙන්න හොඳ නැහැ. එහෙමම ඒ සතියට සමාධියට දෙන්නට ගමන ගෙනියන්න ඉඩ දෙන්න ඕන. එහෙම නැත්නම් කියනවා බයිසිකල් පුරුදු වෙන කාලේ අපිට හරි අමාරුයි බයිසිකල් එක කෙලින් කරගෙන තියායන්ට එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා බොහොම අමාරුයි සම්බර කරගන්න පුස් බයිසිකල් පුරුදු වෙන කාලේ. නමුත් ඒක පුරුදු වෙලා වේගයක් ආවට පස්සේ අර හැන්ඩල් එක එච්චරම හසුරවන්න ඕනේ නැහැ. ඉබේම යන්න පටන් ගන්නවා. අන්න වගේ භාවනා කරගෙන යනකොට මේක සීහිලා පෑහිලා නිකන් කන්දේ පල්ලම බහින වගේ එනකොට හසුරවන්න යන්න එපා. ඒකෙම සමබර භාවයේ ගන්න දැනගන්න ඕනේ. ඒක කඹේ යන මිනිස්සයා මුලදී නම් කඹේ මාරු කරන යන්න මැදට යනකොට යනකොට කඹේ හරියට පැද්දෙනවා. බලය යොදන්න යන්න නරකයි. මන්නම් කරලා නෙවෙයි මේ කියන්නේ. අහලා සමබර කරගෙන යන්න ඕනේ කෝච්චි පිල්ලක ඇවිදින කෙනෙක් වගේ. ඉතින් ඒක භාවනා ජීවිතයේ ආරම්භයේදී ලැබෙන්නේ අර ධර්මතා ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට එන්න එන්න එන්න ආයාස කරන ගතිය අඩු වෙනවා. අද දෙන්නෙක් විතර ලියලා තියුණා මම දැක්කා සක්මන් භාවනාවේදී මට පීවර ගාණක් යන්න පුළුවන් තාම අනායාස தත්වෙට සමන් ඇවිල්ලා නැහැ කියලා. අනායාස කියන්නේ භාවනා කරන්න යන්නේ සක්මනේදී කෙරෙන්න අරින මට්ටමට මං ආවේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ඉස්සල්ලා ඉස්සල්ලා අපි සක්මන ආයාසයෙන් කරාට පහුවෙනකොට පහුවෙනකොට අනායාසයෙන්ම සක්මන යනවා. ඒ වගේම ආස්වාද ප්‍රසවාස කරනකොට නැත්නම් ආනාපානය කරනකොට ඉස්සලා ඉස්සලා අපි ආයාසයෙන් හුස්ම ගන්න හදනවා. මේක මතු කරගන්න නැත්නම් පුම්බන්න හකුලන්න හදනවා. ඉතින් බනින්න තහනම් එව්වට. හොඳ නෑ. අර ටිකක් hina යනවා එව්වට. නිකන් ඉන්නකොට නෙවෙයි ආනාපාන සතිය කරන්න ගියාම හෝ සෝ සෝ සෝස් ගාලා මයින්ම අදිනා වගේ ඒකල කියනවා මගේ කොන්දරි දෙනවා ස්වාමීන් වහන්සේ ඉසේකක්ක වෙනවා ස්වාමීන් වහන්සේ කියලා තින් දාන්නවා කාරණා මොකද කියලා. කවදද මේ ආනාපානේ අනායාසයෙන් යන්න ආරින්නේ? ආන්නේ වගේ තමන් කරන වැඩේ අනායාස වෙනකොට යොදන වීරිය තදුපග විරිය වාහනට්ට එන එකට ගැළපෙන වීරිය අපි ගත්තොත් එන්ජින් එක ස්ටාර්ට් කරනකොටම සෑහෙන පෙට්‍රල් පිච්චෙනවා. ඒක හදලා තින්නේ එහෙම තමයි. ෆස්ට් එකට දැම්මට පස්සේ හැතැම්මකට පිච්චෙන පෙට්‍රල් ගාන අඩුයි. සෙකන්ඩ් එකේ ඊටත් අඩුයි. තර්ඩ් එකේ ඊටත් අඩුයි. ටොප් එකට දාගත්තට පස්සේ අඩුම පෙට්‍රල් පිච්ච එන්ජිමක් එන්නේ. ඒකට එන්ජින් එක ගාලා අර ආපු වේගෙට යනවා. ඒ වෙලාවේදී ඕනකට රේඩියෝ පෙට්‍රල් දෙන්න යන්න නරකයි. ඉතින් ඒක දැක්කලා ඒක පුරුදු කරපු කට්ටිය <laughs> මට තාම හම්බෙලා නැහැ. අර පටන් ගන්නකොට තියෙන තටමන තටමිල්ලම පටන් ගන්න හදන. දිගටම යනකොටත් දාන්න හදනවා. ඉතින් එතකොට නියන දුවන බයිසිකල් එකේ ස්පෝක් ආසේ පොල්ලක් දැම්මා වගේ දඩ බඩ ගාලා පෙරලිලා ඒ වෙලාවට භාවනා යන තාලෙට යන්න දෙන්න ඕනේ. ගමේ භාෂාවෙන් කියනවනම් ඔය කොල්ලෝ කෙල්ල ලොකු වෙනකන් කණ්ඩ බොණ්ඩ දුන්නාට පස්සේ ලොකු වුණාට පස්සේ ඇඟිලි ගහන්න යන්න එපා. උන් කැමති නෑ. එහෙම ඇඟිලි ගැහුවොත් උන් කොහොම කෙරුවට මටයි අප්පච්චිටයි වෛර කරනවා. ඊ කලක් වයසක් තියෙනවා එතෙන් යනකම් ඇඟිලි ගහන්න ඕන. ගහන්න නෙක් ගහන්නවත් ඕන. ඇඟිලි විතරක් නෙවෙයි. ඊට පස්සේ මොකද කරබෙල්ල ඉස්සගෙන එනකොට පොඩ්ඩ පොඩ්ඩ හිමීට දාලා දැන් උඹලට ඉතින් තේරෙනවනේ ඕ හොඳයි හොඳයි කියලා මොනවාර අවස්ථාවක් තවත් මට කියපන් නැත්තම් උඹේ වැඩක් උඹ බලාගනින් කියලා උන්න යන්න දෙන්න ඕනේ එහෙම නැත්තම් එහෙම මේ අඟුලි මාල්ලා තමයි කොට එන්නේ මේ ඕනට වැඩිය හදන්න යන්න එපා <laughs> අනිත් එක තමයි ඕවා කියන වැඩක් නැහැ බලන්න මේ උන් කතාවද බඳගෙන පැත්තට ගියාට පස්සේ මේ නාකි නාකිච්චෝ යන්න එපා ඒකෙදෙට මල වාතේ උණ්ඩ කෙලින් කියා ගන්න විදියකුත් නැහැ. මේ මේක එලව ගන්න තමයි වෙන ගයක් ගත්තේ. ආ උඹලා උදේට හොඳ අර කෑවක් දන්නේ නැහැ. දවල්ට ගන්න කෑවක් දන්නේ ගිලා ආරුංගේක වලම් මුට්ටි උස උස බල බල මොන විකාරද. හැබැයි ඒ ගතිය පිට රට නැහැ. උන් උන්ගේ තාලෙට ගියා ආය හොයන්නේ මේක නෙවෙයි අවශ්‍ය දේ. තදුපග විරිය වාහනට්ටේන සම්පහන්තනාමේ භාවනාව යනකොට යන්න ඇරපන්. ඕකට ඇඟිලි ගහන්න යන්න එපා. බුදියාගෙන ඉන්නකොට බබාට තට්ටු කරලා ආන්න එපා. ඔයා බුද්ධිද කියලා. දැනගන්න එපා මේ මහා ගෑණි මේ මේ බබා නීති කියලා. දැන් මේක වෙලා තියෙන්නේ අහනවා සෝංශ දැන් හරි පාඩද යන්නේ දැන් වැරදි පාඩද යන්නේ මම දැන් සමථයටද යන්නේ මම දැන් විපස්සනාවටද යන්නේ මම ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ. උකට යන්න අරපංකෝ. මොකද මේ වෙනකොට ඉතිහාසයක් ගොඩනැගිලානේ. ඒ නිසා මේ තදුපක විරිය වහනට එන කියලා හයි ගියර් එකට යනකොට අඩුවෙන් පෙට්‍රල් පිච්චෙන ගතිය දැනගත්ත කෙනෙක් මම දැකලා නැහැ. අර වාගෙම තටමන. ඉතින් තටමන්න ගියාම භාවනාවක වර්ධනයක් වෙන්නේ නැහැ. සතියේට සෙල්ලම් කරලා දාලා සෙල්ලම් දාලා පුරුදු වෙන්න වෙලාවක් එන්නේ ඒක හැබැයි සමාධියට වැඩිය විපස්සනාට බර. නමුත් මේ සමාධියට වුණත් ඒක වැඩෙන්න කල් දෙන්න ඕනේ. ඒ වගේම ලස්සන තැනක් තියෙනවා මේ මේ සතිය සහ සමාධිය සමායෝජනයේ වෙන තැන ඉන්ද්‍රියාණං ඒක රසත්තේන සම්පහන්සනා කියලා මේ ඇඟිලි පහ දික් කරපුවාම අතේ පස් 30කට නෑන්නේ. මේ ඔක්කොම එක තැන් වෙන වෙලාවක් ඉන්ද්‍රිය රසයේ ඔක්කොම ඒක රස වෙන වෙලාවක් පුදුමාකාර සනීපයක් දැනනවා ඒ වෙලාවේ ඉඳගෙන ඉන්න ඉරියව්වත් පහසුයි අරමුණත් ලේසි කොච්චරද කියනවනම් ආස්වාසය ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා ගන්න ගන්න හුස්මක් පාස ජීවේ පිරෙනවා මුළු ජීවිතේම හුස්මෙන් රැපෙන්නේ මෙච්චර කල් තිබිච්ච මේ සුවාසයක් වගේ පෙනිච්ච හුස්ම ආස්වාසය ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. අනේ හිතනවා මේ කිසියම් වියදමක් නැතුව ඇහැට රූප පෙන්වන්න නැතුව කනට ශබ්ද අස්සන්න නැතුව නාසයට ගඳ නැතුව දිවට රස නැතුව කයට පහස නැතුව මේ ලැබෙන නිර්ාමිෂ සුඛය අනේ අපි නෑ ඉන්න දෙන්න නැත්තම්. ඊ මිනිස්සු අමුඩ තද වෙන්න ගහගෙන කුඹුරු කොටනවා. නිකුඹුරු කොටනකොට අමුඩ ගැලවිලා වැටෙනොත් හොඳ නෑනේ. ඉර වෙන්න ගහගෙන ඉන්නේ. ඉතින් කම්බුරනවා කිව්වහම එකම වෙලාවක්වත් උන්ට නෑනේ මේ ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන සම්පහන්තනා කියන එක විඳගන්නේ. පොඩි තරුණ කාලේ මැරෙන්න හදනවා ලොකු වෙලා ඊළඳාරු වුණාට පස්සේ මන් ටිකක් සැප ගන්නම් කියලා. මොන පිසුදෝන් කොයි හරි දූතිකාවක් හේතු කරගන්නවා. ඊට පස්සේ ඔන්න පාද පාර්චරිකාව ගත්තා. ඊට පස්සේ ඇදපන් වෛරෝ. ඔන්න එකා දෙකා ඡාය චූස් ගන්න පටන් ගත්තට පස්සේ දැන් ඉතින් මොනව කරන්නේ? ඊට පස්සේ උන් කසාද බැලලා උන්ගේ දරුවෝ එනකොට ආ ඊට පස්සේ අත්තම්මලාට වෙන වැඩක් නැහැ. මුණුබුරෝ වලවලයි. කිසිම වෙලාවක මේ ස්පාසුවක් වෙලා මේ ඉන්ද්‍රියාණන් ඒක රසට එන ගිහිලා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පස් දෙනා එක දිහාවට ගියාම ඒ සුඛයට කියන්නේ නිර්ාමිෂ සුඛය කියලා. ඇහැට රූප දීලා ගන්න එකක් නෙවෙයි, කනට ශබ්ද දීලා ගන්න එකක් නෙවෙයි. අපි මේ දිනදා ජීවිතේ නම් මේ මැරෙන්න හදන්නේ ඇහැට රස පෙන්වන්නනේ, වර්ණ පෙන්වන්නනේ. පුදුම මැරිල්ලක් නේ මැරෙන්නේ ඕකට. කනට සද්ද අස්සන්න දැන් තියෙනවා යන්තර ඒකට කනට දෙපැත්තට මේ කන් වලට දාගත්තාම CD එක දාපුවාම ප්‍රථම ධානය අරගෙන දෙනවා. මියුසික් එක ගෙනල්ලා ගෙනල්ලා දෙපැත්තට පද්දලා ස්ටීරියෝ වලින් හරියට සෙන්ට්‍රලයිස් කරපුවාම එයාට නිකම්ම ප්‍රථම ධාන සුඛය ලැබෙනවා. ඊට පස්සේ දෙවෙනි CD එක දාපුවාම ටිකක් ගණන් හැබැයි CD එක. ඔන්න දෙවෙනි ධානය. ඒ තරමටම අද හදලා තියෙනවා සංගීතේ හරි ගණන් ඉති භාවනා කරන්න ඕනේ කියලා CD එකක් ගත්තාම ගෙලින්ම ගිහිලා බ්‍රහ්ම පාරිසද්ධිය හරි බ්‍රහ්ම පුරোহিতය හරි උපදින්න පුළුවන්. මේ තරම් දේවල් හදලා තියෙනවා. ඉතින් කට්ටිය හිතනවා භාවනා කළා කකුල් දෙක තටම තටම ඒ බද්ද පරියන්ක ගහන්න නටන්න ඕනේ නෑනේ. අර ගිහිලා CD එකක් දාගත්තාම ඒ CD එක හදපොම නංසය බුදු වෙනවා. ඇයි අම්මේ මෙහෙම මේ මියුසික් එකක් දීපුවා ඊගාට නාසයේ සුවඳ කිව්වම අනේ අම්මේ තියෙන જાති හොයලා එක එක හැඟුම් දනවන්න පුළුවන් ඒ ගඳ සුවඳ වලින්. දිවට රස උදේ ආහාර, දවල් ආහාර, අතරමැදි ආහාර, දියර ආහාර, ඉස්සරහා කෑම, පස්සේ කෑම ගණ්ඩ දෙයක් නැහැ. මේවට අපි සූප තාත්තර වලට වියදම් කරන වියදම්. එයාගේ මේ පස්සට විල්ලුද දෙන්න කොට්ට මෙට්ට ඇඳ ඇතිහෙලි යාන වාහන කිව්වොත් මේ පස්සට සැප දෙනවනම් ඕනේ ගාණක් ගෙවන්න ලෑස්ති. ඇයි අපා මේ පැත්තට සලකන්න එපායි. නැත්තම් මේ පස්සපච්චය වේදනා කියලා මල කචල් එකක් එනවා. ඉතින් අර සැප දෙනවනම් ඕනේ දෙයක් දෙනවා. දැන් මෙතනදී මේ ඉන්ද්‍රියානම් ඒකරසත්තේ ඉන සම්පහන්සනා කියන එකේදී ඔය පහම නෑනේ. රූප නෑ, සද්ද නෑ, ගන්ධ නෑ, රස නෑ, පහස නෑ. ලැබෙන සැපත් ඇහැ කන දිව නාසයෙන් වෙන් වෙලා ලබන්නේ. ඉතින් මේ වෙලාවේදී සතියත් සහ සමාධියත් අතර යුග ග්‍රහයක් සිද්ධ වෙනවා. අමුතු යෙදුමක් දෙනවා. ඒක කලබලකාරීවට කවදාකවත් විඳින්න බෑ. ඒකට ඉතාමත්ම මේ හරියට පොළොස් සම්බුලකට යෙදෙන වෙලාව වගේ. ඒ ගානට ලුණුද මිරිස්ද කහද සියල්ලම හරියට විතරක් ඒ පොළොස් සම්බුල අපි කියන පදම හරියන එක හරිය සුවඳක් එනවා. ඒකෙම පොළොස් ඇතුලේ හොඳ ලස්සන රත්තරන් පාට පාටක් එනවා. මායම තෙල් පුදුම රසක් එනවා ඒක ඔක්කොටම කරන්න බෑ නමුත් මනුස්සයාට විතරයි කැප ඉතින් ඒකෙන් අර ඉන්ද්‍රියාණන් ඒක රසත් තේන එනකොට හිතන මේ මිනිස්සු මේ පරිේෂණ කරනවා එළියට බහැලා මොන තරම් අමනද කියලා මේ ඇතුලේ සැපතියෙදී මේ එකම සැපේ නිරාමිෂ සැපේදීදී අද වියදම් කරන වියදම් අමුඩ ගහගෙන මේ පරිේෂණ කරන හැටි ඒ ඒ සමීකරණ ලියලියා දිග බල බල කරන්න ගියාම ඌත් විනාසයි ඒක ආහන එකත් විනාසයි නමුත් කොච්චර කවුරු බයිලා කිව්වත් මේ සරුවචනාංශ අවුරුදු 2600 කට ඉස්සරලා හොයාගත්ත මේ ඉන්ද්‍රිය ඒක රසට්ටේන ඉන්න සැපයට මෙලෝ කෙනෙක් බෑ අභියෝග කරන්න ඒක වඩන කෙනා ඒකට යන කෙනා මිනිස්යෝන්ගෙන් සැලකිල්ලත් ලබනවා බොහොම අඩුවෙන්. නමුත් දෙයියෝ ඊට වැඩිය සැලකනවලු දෙයියන්ට වැඩිය බ්‍රහ්මියෝ සැලකනවලු. ඒගොල්ලන්ට පේනවා මේ මිනිස්යෝ ආමිෂයට මැරිලා තෝතෝ වරපල කියන කඩු කිනිසි අරගෙන රණ්ඩු සරුවල් කරද්දී මේ කවුරු හරි මේ සතිය සහ සමාධිය සමவாயයකට දාලා මේ ඉන්ද්‍රියන්ගේ ඒකරස භාවයට එනකොට ලබන මේ නිර්ආමිෂ සුඛේ දෙන්න පුළුවන් නම් දෙන්න ඕනේ ඒක තමයි. නමුත් අමාරුයි. මොකද හේතුව අපිට එහෙම සමබර භාවයක් නැහැ. මෙන්න මේ විදිහට ගියාට පස්සේ මේ සතිය සහ සමාධිය එකම තැනකට යොමුව ගොනුවාවට පස්සේ 10 වෙනි එක තමයි සම්පහන්තනය ආසව ආසව ආසවනට්ඨේන එකම දේ නැවත නැවත කිරීමෙන් ඒ ඒ එකතු වෙච්ච වෙලාව ආසේවනය කරන්න ඕන. ඒ දා උන විදියට අදත් එන්න දෙන්න. හෙටත් එන්න දෙන්න. අවශ්‍ය පරිසරය දීලා මේක ආශේවනය කරනකොට කරනකොට ඒ පදමක් එනවා මේ ජීවිතේ කිසිම දවසක කිසිම පාඩම් පන්තියකට ඉගෙන ගත්තේ නැති මෙන්න මේ පාරේ ගියොත් තමයි මට මේ අහිංසකකම ලැබෙන්නේ. මෙන්න මේ පාරේ ගියොත් තමයි මම නිහතමානී වෙන්නේ. මෙන්න මේ පාරේ ගියොත් විතරයි මට ධම්ම රසය ලැබෙන්නේ. මේ පාරේ ගියොත් විතරයි මට සතිය සම්මා සතියක් බවට පත් වෙන්නේ. මේ පාරේ ගියොත් විතරයි මට මේ සමාධිය සම්මා සමාධියක් වෙන්නේ කියලාට තමන්ගෙම අත්‍යර්ධි ටික තේරුම් අරගෙන ඉස්සරහට යද යදන හැටි නැවත නැවත පොළොස් සම්බුල හදන හැටි තේරුම් ගත්තට පස්සේ හිතෙනවා එදා බුදුහාමුදුරෝ මේ පස්චිම භවයේ යම් දවසක මේක බුද්ධි විඳලා ඒක සරුවඤ්ඤතා ඥානෙ දක්වාම ගෙනියලා ඒ දේශනා කරපු දේ අද දක්වා එන්න මේ අවුරුදු 2600ක් තුළ එන්න මොන්න තරම් පිරිසක් කාය ජීවිත নিরপেක්ෂව වැඩ කරන්නේ නැද්ද? එහෙම නැත්නම් මේවා ගංගාවක් ඇවිල්ලා මහමෝදට බී ගත්තා වගේ මේ ලෝකේ නටන නැටුමත් එක්ක බලනකොට මේ වගේ නිර්ාමිෂ සුඛයක් පිළිබඳ බණක් අඩුපරිණවන්නේ කතාවක්වත් අඩු ගන්න තියෙන එක. ඒකට යෙදෙන පිරිස කවුරුවක්වත් නැහෙනේ. ඔක්කොමලා හිතන්නේ මේ සැප සැප තියෙන්නේ සුඛෝපභෝගී වස්තු වල කියලා. උපභෝග පරිභෝග වස්තු වල. එහෙම නැත්නම් මේ ආමිෂේ ඒ නිසා මේ වගේ භාවනා කරන අයට ඒගොල්ලෝ uppandane කරන පිස්සු ඕවා කරලා කවදාද හරියන්නේ ඔయిత වැඩි නරකට ගෙදර ඉඳලා කීයක් හරි හම්බ කරගත්තා නම් කියලා ඒත් කියනවා. නමුත් දැනගත්තා නම් මේ සතිය සහ සමාධිය අතර සමவாயයක් එනවා. ඒක කවදාකවත් සල්ලි වලට ගන්න බෑ. ඒක ඒක අපි ලබන එක වළක්වන්නත් බෑ කාටවත්. ඕනම කෙනෙකුට ඕනම තැනකින් පණ ගන්න පුළුවන්. ඒකට මේ කායවත් අවසර ගන්න ඕනක මොකුත් නැහැ. කායවත් අධිකාරී ශක්තියක්වත් නැහැ. අන්න ඒ ඒ ඒ ශක්තිය කාගේ අවසරයක් ගන්න ඕනේ නැත්නම් කාටත්ම බලක්වන්නත් බෑ. කරන්න පුළුවන් ශක්තියට කියන්නේ manussකම කියලා. එච්චරයි නම්බු කර විදියට කට ඇරලා කියන්න පුළුවන් manussකම දැන් ඉන්නේ එකෙක් ගාවවත් නැහැ. ඔක්කොම ගාව තියෙන මේ කුට්ටි කඩා ගන්න ආර්ථිකය. නමුත් මේගොල්ලෝ කොච්චර වල්මත් වෙලා හිටියත් මේ පාට බැස්සොත් නොබෝ කලකින් තමන්ට අත්දකින්න පුළුවන්. ඔක්කොටම නම් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක විවෘත අභියෝගයක් මෙතන තියෙන්නේ නැත්නම් විවෘත ලයිසන් එකක් තියෙන්නේ ඒ නිසා මේ සම්මා සතිය සහ සම්මා සමාධිය මේ විදිහට අතිනත ගන්නකොට පුදුමාකාර වෙනසක් ඒ පුද්ගලයාගේ సంతානයේ වෙන අතරේ ඒ පුද්ගලයා ලෝකයේ දිහා බලනකොට ලෝකයේ පේන సంతානයේ ලෝකයේ පෙනුවත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඔය කවුරු හිව්වත් මේ ලෝකේ ඔය තරම්ම නපුරු කරන්න මොනවත් නැහැ අපි මේ ගමනට පාර ඇරලා තියෙන්නේ එහෙම නැත්නම් මේකට බාධා කරන්න කවුරක්වත් නැහැ. තියෙනවනම් අර කලින් කියපු අ비ජ්ජා දෝමනස දෙක තමයි. තමන්ගෙම තියෙන තෘෂ්ණාවයි මාන්නේ තෘෂ්ණාවයි ආදරේ ආශාවක වැඩිකම නිසා වෙනවා. ඒත් හැබැයි මේ මට්ටමට යනකොට ඒ වගේ වෙන්න පටන් ගන්නවා. පුදුමාකාර ගෙවෙනවා. මොකද මේ ආශා කරලා රණ්ඩු කරලා මේ ලබන බාහිර දේ මොනම වෙනසක්වත් කරන්නේ නැහැ. ඒව නිකන් ම්ලේච්ඡ. එහෙම නැත්නම් ඒව තිරිසං ආතාවක්. මේක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ පද හතර අභිජ්ජා ව්‍යාපාද සම්මා සති සම්මා සමාධි කියන ඒවා බුදුජානසේ දේශනා කරන කද්දාකවත් කවුරු දැඟලුවත් සංකර වෙන්නේ නැහැ. ඒ සඳහා කරන ආයෝජනය, ඒව දැනගන්න කරන ආයෝජනය පුදුමාකාර විදිහට තමන්ගේ අර්ථ කුසලය, අර්ථ සිද්ධිය සලකනවා. ඒ විතරක්ම නෙවෙයි. ඒව ගැන සලකන මනුස්සයගෙන් ලෝකයට හානියකුත් නැහැ. ඒ නිසා අපපති කුට්ටේයි සමනේයි බ්‍රාහ්මණේයි විඤ්ඤුයි. ඒව නොකරන කෙනෙක්වත් මේ කරන කෙනාට නොදකින් කියන්නේ මොකද කිසි බාධාවක් කරන්නේ නැහැ. නිසා මේ අපි කරන්නේ නිහඬ මේ සාමකාමී විප්ලවයක්. එහෙම නැත්නම් සාම විප්ලවයක්. ඒකට වැඩි සෙනගේ පතණි වෙන්න. තනි වෙලා මේක කරගෙන කරගෙන යනකොට ওই ලෝකේ මොන තරම් සංකර දේවල් කරත් ලෝකේ මොන තරම් කෙලිසිලා තිබ්බත් අපිට යුසකමක් තියෙන එක නැගිටලා තියලා සතුටින් යන මනුස්සයට පාරිතෝ කරලා තියන. ඉතින් ඒ වචනෙත් එක්ක දවසේ ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේක දේශනාවලියේ સમાප්තිය සියලු දෙනාටම ඒ ධම්මපද තව තවත් වැටහිලා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා